එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ තවත් පැයක් කටුකුරුන්දී අපේ අපවත් වෙච්ච ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක ගත කරන්නයි. ඒ සඳහා අපි 10 වෙනි දේශනය තමයි මුලින් තියාගත්තේ දා සාකච්ඡාවට. ඉතින් අපි එතන නතර කරපු තැන ඉඳලා ඥාන දේශයේ 20 වෙනි පිට මට පිටින් විදිහට අපි චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිමු.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 මොකද්ද මේ විනිශ්චය? ඒකාන්ත පැවැත්මක් සහ ඒකාන්ත විනාශයක් තියෙනවා කියලා කෙනෙක් තීරණය කරන්න <clears throat> අපට ඇසට පෙනෙන මේ රූප අණුවයි. කෙනෙක් තීරණය කරන්නේ අපට ඇසට පෙනෙන මේ රූප අණුවයි. මේ ඉදිරිපිට තිබෙන යන්ත්‍රය දැන් තියෙනවා කියලා අපි ඒකාන්ත වශයෙන් ගන්නවා. මේක හේතුපත්යෙන් සලකන්නේ නැතිව ඊළඟට මේක විනාශ වුණු දවසට අන්න තිබුණා දැන් නැහැ. ඔන්නේ විදිහට ඒකාන්ත දෘෂ්ටියක් ඇති වෙන්නේ මේ රූපය පිළිබඳ වැරදි අවබෝධයක් නිසා බව බුදු වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මෙතන ගැටලුව තිබෙන්නේ රූප සංඥාව උඩ. ලෝකයාගත් රූප සංඥාව පිළිබඳ එක්තරා මිත්‍යාවක් නිසා ලෝකයේ අන්තගාමී දෘෂ්ටි දෙකකට නැඹුරු වෙලා තියෙනවා. ඒකාන්ත අස්තිත්වයත් ඒකාන්ත නාස්තිත්වයත් භව විභව කියලා ඔය විදිහට අන්ත දෙකකටපත් වෙලා තිබෙනවා. අපි මෙතෙක් ප්‍රකාශ කළේ විශේෂයෙන්ම නාම රූප දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවත් ඊට ඊට අනුව ඒක විඥානයේ පිළිඹිඹ වන ඡායාවක් සෙවණැල්ලක් පමණක් බවත් වැටහි යන විදිහේ එක්තරා ධර්ම විවරණයක්. එතනින් සංහස මේ 10 වෙනි දේශනාව අවසන් වෙනවා ඊට පස්සේ අපිට 11 වෙනි දේශනාවට යන්න තියෙනවා. මේක ඇත්තටම මේ මූල ධර්මානුකූල බැලුවොත් රූපේසු දිසා විභාම් භවංච විනිච්ඡං කෘති ජන්තු ලෝකයේ ඒ කියන්නේ රූපේ දැකලා මාකර මිනිසයන් නොකර ඉන්න බැරිකම තමයි කෙලස් කියලා කියන්නේ. කියනවා රූපයක් දැකලා නම් නොකර ඉන්න බැරිකම. රූපයක් දැකලා සංඥා නොකර ඉන්න බැරි ගතියක්, කුප්පණ ගතියක් මනුෂයා තුල තියෙනවා. ඒකට පොඩි මොටිවේෂන් එකක් තියෙනවා. තල්ලුවක් ඒකේ හිතනවා නිර්මාණශීලීත්වය කියලා, ප්‍රගතිශීලීත්වය කියලා ඒකට එකට නන්දාගෙන මේක හොඳයි මේක නරකයි කියන එක අනිවාර්යෙන් වෙනවා. ඉතින් විනිශ්චය නොකර ඉන්නවා කියන එක මේ මේ සාමාන්‍ය රූපේ මැද විතරක් බලලා කෙරුවට yaadෙන්නේ නැහැ. ඒකෙන් මේ එහෙම කරනවා. එහෙම කරනවා මට කියතයි කිව්ව අද්වෛතය කියලා කියන්නේ අන්නේ මේක. දකින්න නැතුව සම්පූර්ණ එක දකින්න නැතුව මූල ධර්මානුකූලව කියන රූපේ කියන එක කරදරයක්. විනිශ්චය කරන්න එපා. ඒක ශූන්‍යතාවයට දාන්නේ කියනවා. නරක නැහැ. සුත්‍රමේ වශයෙන් යම් ප්‍රමාණයක මේ ආස්වාදය තියෙන්න ඉඩ තියෙනවා. මොකද ඒක දාර්ශනික නිසා. මොකද යම් කිසි කෙනෙකුට පුළුවන් ඒක ඊට වැඩිය පොඩක් කල්පනාට දාලා බලන්න මේ රූප දැකලා රූප වලට නම් දෙවීම හරහා තමයි తත්‍ර తත්‍රාභිනන්දනයක් වෙන්නේ. මේ ආවට පස්සේ දැකපුවානේ. එන්නේ ඉස්සෙල්ලා මේවා ගැන හිතුවෙත් නැහැ. ගියාට පස්සේ මතකත් නැහැ. ඒකට මේක අදාළත් නැහැ. ඒකට අපි දාපු නන් ටිකේ කක්කා විතරක් ඉතුරු වෙනවා. නම් දාපු ටිකේ ගඳ විතරක් ඉතුරු වෙනවා. ඉතින් ගියා පාරේ ගඳස්තරේ පැතිරෙනවා. සමනදා ඉන්නවනේ. හොඳයි කියලා හිතන්න පුළුවන්. නමුත් දැන් සරුවචනාංශික කියන ශ්‍රේෂ්ඨත්වය තමයි ඉන්නේ විදිහට නමක් නොදා සිටීමට හේතු කරු දක්වන ප්‍රතිපදාවක් කරා. අත්ින්දිය හැකි අත්දැකිය හැකි ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් කරා. ඉතින් උඟ දෙනෙක් කියන ඒක ඕනේ නෑනේ මට දැන් තේරෙනවානේ. ආයෝකට මොකටද ආය ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නේ? ප්‍රත්‍යක්ෂණය කර කර ඉන්නේ ඕන කෙනෙක් අහනවා වගේ බැලන අර පොතෙන් ඇදලා දෙන්න මේ සූත්‍රයෙන් ඇදලා දෙන්න අරයන් ඇදලා දෙන්න ඉතින් කියලා වාදපතේට යනවා. නමුත් ඇතුළත Tamante එක විශ්වාසයක් නෑ. ඒ විශ්වාසයක් නැතිකම කතාව හැරෙනකොට කියන්න පුළුවන්. ඒ ඒ ඒ වාදපත වලට රඟන අය කතාවට හැරෙනකොට කියතයි ඒගොල්ලෝ වාදෙට විතරයි ඉන්නේ. ඒගොල්ලන්ට එක තැනක විනාඩි 5ක් ඉඳගෙන ඉන්න බෑ. ඒගොල්ලන්ට සක්මන් භාවනාවක් කරන්න බෑ. ඒ වගේම සක්මන් කරන පරියන්කට එන ප්‍රශ්නෙකට උත්තර දී ගන්නත් බෑ. දෙන්නේ මූල ධර්ම වලින් ඇදලා. ඉතින් ඒකෙන් පේනවා ඒගොල්ලෝ මේ පිට කරවිච්ච කට්ටිය කියලා. කේස් හාඩ්නින් කියලා. පයදාච්ච බල්ලෝ කියලා. ඉතින් ඒගොල්ලන්ට කතා කරන්න නැති. ඒකවල තමන් ඒ ගැන අහනගෙන දැනගන්න ඕනේ දැන් මෙයාත් පොත් බලලා මේ විදිහට උත්තර දෙනවා. මටත් වැඩි දක්ෂ උත්තර දෙනවා. මටත් වැඩි ලස්සනට අතරින් මෙතන අවිරුද්ධ මම දැන් මෙයා අකින්ද යනවද නැත්නම් බුදුජානක දීපෝ දෙන්නකෝ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා කරලා බලලාද කරන්නේ. පච්චක්ක සිද්ධාවද අනුමාන සිද්ධාවද කියලා මේ ඒ සිද්ධා දෙකක් තියෙනවා යමක් සහතික කරන. ඒකට අනුමාන සිද්ධා තමයි මේ පොතේ තියෙන්නේ. අනුමාන සිද්ධා මේ වාගෙම පිට ඕන මේ පොත කියවපු කෙනෙකුට තව කෙනෙකුට අද්දුරු ප්‍රත්‍යක්ෂක් විදිහට පචේ කියලා දෙපෙන්නන්න පුළුවන්. ඒක පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන බුරුමේ ඒ මිනිස්සේ කතා කරනකොට ගල්පිලියම් පපා ඔව් ඔව් කියලා ඔළුව හොල්ලනවලු. ඒ තරමටම දෙනවා. ඒ දෙන්නේ මෙච්චරයි. සන්තේක ප්‍රත්‍යක්ෂ කරන්න කොහොමද? කොහොමද මේ ජීවිතයට සම්බන්ධ කරන්නේ? කොහොමද මේක අත්තරදහරහා තේරුම් ගන්න කියන එක තමයි අපි මේ දේශනා මාලාවෙන් අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අපි කරන අත්තරද්ද එච්චරයි. අපි කරන හරි වැරද්ද එච්චරයි. දැන් භාවනා කරගෙන ඉන්න කෙනෙක් භාවනා නොකරන කට්ටිය හිතනවා මේ උත්තාම ගැඹුරුයි කියලා. ඇත්ත තමයි ගැඹුරු තමයි. ඒ වුණාට භාවනා කරන පොඩි දරුවා පවා නොබෝ වෙලාවකින් අත්දකින්නවා මේ බලාගෙන ඉන්න රූපේ ක්‍රමයෙන් වියකිලා යනවා. ඉරට හඳට නොකියාවර රහසේ වාලේ වියකිනවා. නෙත්ත දාන්නට බැරි ලෙස රූපේ කමින් මැකී යනවා. ඒක හරියට කියන්න පුළුවන් නම් භාවනා 150 කියලායි. කිසි කෙනෙක් හිතන්නේ මේක භාවනා දියුණුවක්. මේකේ කීමේ වටිනාකමක් තියෙනවා. ඒකයි ප්‍රතිපදාවේ තියෙන ලස්සන කැලේ කියලා කවුරක්වත් හිතන්නේ. ඒවල හිතන්නේ රූපේ ව්‍යකී ගියේ සතිය නැති නිසයි කියලා. රූපේ ව්‍යකී ගියේ මම කහන්න ගිය නිසායි. ඔළුව හොල්ලපු නිසායි කියලා. ඒක හෙලි කරපු දාසයාට පේනවා දැන් රූපේ ගෙවිගෙන යනකොට ප්‍රතික්‍රියා දෙකක් එන්න පුළුවන්. එකක් තමයි අහ යන්තම් කරදරයක් නැතුව හිත විවේක ස්ථානකට ගියා, කෙලවරක් නැත්ැනකට ගියා, බාධා නැත්ැනකට ගියා කියලා හරියට කටුකොහලක් හරහා ගිය කෙනෙක් කල කල්ලිලියකට එල්ලෙලියකට වැටෙනා වගේ වෙනවා. තව කෙනෙකුට මහා පාළුවක් මහා බයක් මහා හිතා ගන්න බැරි ආතපූත නැති සත්‍යකරපත්තල රැහෙන් නැති තල්ලු වුණා වගේ ඊහිණෙන් බය වුණා වගේ ලිඳකට ඇදගෙන වැටෙනවා වගේ කලබල වෙන්න පුළුවන්. ඔය දෙකම වෙනවා. ඒ දෙක වීම නිසා ප්‍රකාශ ශක්තිය නැතිලා. අපි මේ භාවනා කරන ගමන් කමඨාන් සුද්ධ කරන ගමන් මේ වගේ සාකච්ඡා කරන ගමන් බලාපොරොත්තු වෙන බයක් කාටත් එනවා. ඒතෝක හෙලි කරපන් එක උඹටයි ති බයක් නෙවෙයි. භාවනා ලෝකේ බයක්. ඔකේ හෙලි කරපන් හරි අමාරුයි. හෙලි කෙරුවොත් අල්ලන්න පුළුවන් එයා භවයේ දැල්වේ විභවයේදී කියලා. භවය කියලා කියන්නේ රූප පෙනෙන තාක්කල් හොඳයි. රූප නොපෙනී යෑම බයක්. ආ මේ තනිකන් දෝෂයක්. පාළු ගතිය. බීචිකාව. නයිට් මෙයා එකක්. විභවය හොඳයි භවය නරකයි කියලා කිව්වොත් විවේකයට ආවට පස්සේ කවුදෝ කැස්සනේ කවුද කකුල දකුණ කකුල රිදුණානේ ඉතින් ඒ නිසා මට බැරි වුණානේ විවේකයේ ඉන්න කියලා රූපෙට තරහ කරනවා විවේකේ කැඩුවයි කියලා සතිය කැඩුවයි කියලා සතිය කැඩෙන්නේ නැහැ කැස්සයි කියලා සතිය කැඩෙන්නේ නැහැ අරමුණ මාරු වෙනවා එතකොට ඒ ආර රූප නැති එකට කැමති වෙනවා රූප වලට වෛර කරනවා ඉතින් මේ දෙක අපි උපත්ති මාපු ලක්ෂණ දෙනවා මේක හෙලි කරනට හෙලි කරනකොට තථාගතප්ප වේදිතෝ භික්ඛ වේ ධම්ම විනයෝ විවටෝ විරෝචති. නපටිච්චන්න වහන්නේ මේ එහි මේ ධර්මයේ තථාගත දේශ ධර්මයේ හෙලි කරන්නේ බබලයි වැසුනේ නොම් බබලයි. ඉතින් මේ ලෝකේ ඉන්න 50කට වැඩි පිරිසක් গুপ্ত චරිත. ඒවලට හෙලි කරන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හෙලි කිරීම සදාචාර විරෝධී කියලාත් හිතනවා. එහෙම නැත්නම් හෙලි කිරීම මට අයිති නෑ. ඒක මම පසුගාමි පුද්ගලයෙක් මට බෑ. මේ ඒකට වෙනම කට්ටියක් ඉන්නවා ඉපදිලා ඒගොල්ලෝ හෙලි කරගත්තාම මට බෑ. ඉතින් ඒගොල්ලෝ වෙන්නේ නිවනට පස්ස ගන්න. ඉතින් බුදුජානක ඒගොල්ලන්ට වික්ත ප්‍රතිබල ශක්තිය දීලා කියනවා ඔබ වික්ත වෙන්න ඕන ප්‍රතිබල වෙන්න ඕන භික්ෂුවක්. මේක කියපන් කිව්වේ නැත්නම් ආනිසංස නැහැ. ඉතින් ඒ නිසා ඒ උදාහරණයක් විදිහට යම් වෙලාවක තමන්ගේ මූල කර්මස්ථානයේ අනායාසයෙන් සිදුවෙන නැත්නම් මූල කර්මස්ථානයේ නොදැනී තුනී වී නැත්නම් රූපේ රූප සංඥාවක් බවට පත් වුණාට පස්සේ ඒ කෙනාට ඒ පිළිබඳ ඇති වෙන ප්‍රතික්‍රියාව අනුව ඒක ඒ කෙනාට ඒ වන ඇති වෙන හැඟීම අනුව යා භවකාමී කොද්ද විභවකාමීද කියන්න පුළුවන්. ඒ නිසා කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හා කියලා යටපැත්තේ තියෙනවා. හොල්මන් දෙකක්. ඒ දෙක එකිනෙකාට විරුද්ධයි වගේ පේන්නේ. නමුත් කාම සංඥාව රූපයත් එක්ක එන එකක් රූප රූප සංඥාවක් බාටපත් වෙනකොට ඒක භව තණ්හා විභව තණ්හා කියන දෙකෙන් එකට අඩිය තියෙනවා. එකට අඩිය තිබුණා නැති නැති වෙනවා. ඒක නිසා එතෙන්ට ගියාට පස්සේ මේ රූපේ රූප සංඥාවක් වෙනකොට කාමයේ කාම සංඥා කාමය මේ නැත්තම් භවය මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හාවට හැරෙන හැටි සහ ඒ දෙක ඇතුලේ දෙකක් වශයෙන් පෙන්වුවාට එකේම මේ හේවණල්ලක් එකක් වගේ පේයි. එතකොට භව සංඥා විභව සංඥා දෙකදී රාගයේ ද්වේෂයට සමානයි. නමුත් අවිද්‍යාව නිසා මේ විස්තරිය උගලන්න බැරි. කවරක් බැරි තියෙනවා. මනකට තියෙ බැරි එකක් සුබලනවා. මේ සුබලනගත් එක්කනට පිස්පටිපස්සේ පිහින් අයිනවා. ඉතින් මේ විකෘතියට කියනවා මානසික අසහන කියලා. මේ විකෘතිය මානසික අසහනෙන් නතර වෙන්නේ කායික අසහනත් ඇති කරනවා. ඉතින් මේක හෙලිකෙරුවට මේ භවසා විභව තණ්හා දෙක හෙලිකෙරුවට සියලුම කායික රෝග සහ මානසික රෝග දුරු කරන්න පුළුවන් කියන අතිශෝක්තිය දැනනත් නරකයි. මේ යන්න බැරිව තියෙනවා. ඒ නිසා අපිට තියෙන සබ්‍රමචාරින් වහන්සලා හම්බෙච්ච වෙලාවක ධර්ම සාකච්ඡාවක් ආපු වෙලාවක මෙන්න පුළුවන් තරම් අපි ආණ්ඩි වගේ මිට අතේ තියාගෙන මිට දාන්න ඕනේ. තැම්බෙන හැලියට දාන්න ඕනේ. ඉතින් මේක දැක්කනම් රූපේ ගෙවි යනවා එක ප්‍රස්වාසයක් ගෙවිලා යන තැන මොකද වෙන්නේ කියලා තීක්ෂණ බුද්ධිමතට අල්ලතයි ආස්වාද ප්‍රස්වාස දෙකම ගෙවි යන එක පරීක්ෂණයට ලක් කරලා හෙලිකිරීමකට ලක් කරලා හෙලිදරව්වක් කරලා කමඨාන් වාර්තාවට දාලා දන්න භාෂාවෙන් දන්න ව්‍යාකරණේ දැම්මනම් එයාට ඊගාට එන තීක්ෂණ අභ්‍යාසය තමයි මයික්‍රෝ ලෙවල් ට්‍රේනින් එක තමයි ප්‍රස්වාසය ඉවරනකොට මොකද වෙන්නේ හැකිලිම ඉවර වෙනකොට මොකද වෙන්නේ පය ඔසවනකොට මොකද වෙන්නේ කියලා එක එක සමාජ සංසිද්ධියකදී හෝ අත්දැකීමකදී හෝ ඔය කිරියෑම එතන එතන සිද්ධ වෙනවා. ඒකට කොච්චර අපි මොහා වෙලා දින්නේ මුලාවක දින්නේ ඒ දේක මුල පටන් ගන්න තැන හෝ අග ගෙවෙන තැන නොබැලීම තමයි කාම ලෝකේ කියන්නේ. ඒගොල්ල පිටකොන්ද විතරයි බලන්නේ. පිටකොන්ද බලලා මුළු ලෝකෙම දැක්කයි කියලා පොත් ලියනවා. අම්මන්න තකතිරු මරි මෝඩ වැඩක් නැහැ ඊට වැඩිය. මේ පොඩ්ඩක් දැකලා ඒ විනාඩියට ඉවසන්න බෑ කියන්නේ නැතුව. සම්පූර්ණ එක දැක්කනම් කියන්න දෙයක් නැහැ. සම්පූර්ණ එක දැක්කනම් කරද්ද කාරණා දෙකක් නිසා කියන්න දෙයක් නැහැ. එකක් සීලම අරමුණ සමානයි. ආනපාන දැක්ක පිම්බි වැරත එකමයි. දෙක කියලා තේරුම් කරලා දෙන්න බෑ මේ ලෝකයා කැමති නැහැ. එයාට ඕනේ මැද අල්ලන්න. හටගත්ත දේ අල්ලගෙන ඔය කයිවාරු කියලා කියලා නන්දම තම සංඥා දම තමයි ඉන්නේ මුලට බලයන් කිව්වොත් අයියෝ පිස්සු කතා කරන ඔච්චර අරමුණ එනකොට කොහොම මුල අල්ලන්නේ ඔක අවසාන එකම පිස්සු මේ මේ එකක් පස්සේ එකක් වෙන කොහෙද අවසානයක් තියෙනවා කියලා මෙයා මේ අර නටන්න බැරි පොළව නටන්න බැරි නුනට පොළව ඇදයි කියලා කියනවා ඉතින් ඒ දෙක පන්නනවයි කියන එක නෑ නෑ මොව කරකට හරියන්නේ නැහැ මොකක් හරි එකක් කොටු කරන්න ඕනේ ඉතින් ඒ කොටු කරන්න මේ අල්ලන ඇල්ලිල්ල මෙච්චර ශීඝ්‍රයෙන් යන වෙලාවේදී එකක මුලමදාක අල්ලන්න විතක්ක ਵਿਚාර දෙක අවශ්‍යයි. ඒ අරමුණට හරියට විතක්ක කරන්න ඕනේ. ඒකල ඒක ਵਿਚාර බුද්ධියෙන් බලන්න ඕනේ. මේකට මුලමදාක තියෙනවා. ඒකේ ඒකේ තීක්ෂණ භාවය ලස්සන උපමාවකින් ඒ බුරුම පඬිස්සාංශ උගන්වනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා ටෙලිවිෂන් තිරයක තිත්තරන වෙලා බලන්න කියලා. බලනකොට කියනවා මේ 70 කෝටි ගාණක් මට මතක නැහැ. වර්ග අංග වලට 64ක්ද කොයිද ඔකේ තියෙනවා ටෙක්නිකල් ගාණක්. ඒ වැටෙන තික් ගන්න 32ක් කවදාකවත් එකට ගැටෙන්නේ ඔච්චර සෙනෙදි හිටියාද මේ අරණ්‍යේකාරී උපාසිකාරාමේකාරී දෙන්නේ කිටියොත් රණ්ඩු දෙන්නේ කිටියොත් කඩකඩ දෙන්නේ කිටියොත් කේලම් මේ තික් කෝටි ගන්න තියෙන කවදාකවත් හැපෙන්නේ හැම තිතටම ඒකයි මට කියන්න ඕනේ. හැම තිතටම ඒකට ආවේනික වූ හටගන්මක් තියෙනවා, ඒකට ආවේනික වූ පැවැත්මක් තියෙනවා, ඒකට ආවේනික වූ නැතිවීමක් තියෙනවා. කොච්චර තිත්තාවත් එක තිතකවත් හටගන්ම පැවැත්ම නැතිවීම කියන එක නැත්තේ නෑ. ඉතින් මේ සමස්ත පෙන්වනකොට එක සිතක් බලන්න බෑ කියන එක තමයි රිඩක්ෂනිසම් බෑ කියලා කියන්නේ. ඒක තමයි විතක්ය අවශ්‍ය කරන්නේ. ලක්ෂයක් වෙන්නත් Taman ඕන දැනට ඒ කියන්නේ ආපాతගත කරන්න පුළුවන්. මුලිච්ච වෙන්න පුළුවන්. ඒ ශක්තිය මනසට තියෙනවා. ඒකට ඒක එක්කෙනෙකුට ආපాతගත වෙනකොට අනිත් සියල්ල අමතක වෙනවා කියන සාපේ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි බයයි. අර එකක් කල්ලන්න කියලා අනිත් එක නැති වුණොත් සමහරලාට අපේ හිත ඒකට දෙස් දෙනවා. නමුත් එහෙම දෙයක් කරන්න වෙනවා. නඩුව විසඳන්න එකෙක් කල්ලාන උට කේස් එක දාන්න ඕන. දාලා බලන්න ඕන ඇතුවීම් පැවතීම් නැතුවීම්. ඒකට මේ එක එක අංශුවක තියෙන මේ කාරණාව නිසා ප්‍රකාශ ශක්තිය අපින් දුර වෙලා යනවා. පරිශ්‍රණ ශක්තියක් නැතිලා යනවා. අපි උලේ බලන ඉන්නවා. ඒකවල සමස්ත බලනවා. යම් කිසි ශේවියක් වෙනවා. නමුත් මේ සමස්ත තුල එකෙක් ඇදලා අරගෙන විතක්කේ දාලා ඌ විතරක් ඇදගෙන ඌ පිළිබඳ ਵਿਚාරය කරන්න පුළුවන් ගතිය තියෙනවා. හැබැයි නොකරන්න පුළුවන් ගතියක් තියෙනවා. එක එක වෙන් කරන්නේ සමස්ත බලන ඉන්නවා. ඉතින් ওই දෙකේ සමස්ත බලන එකට විභජ්‍යවාදී හරහා උත්තර දෙනවා. රිඩක්ෂන්සම් හරහා. රිඩක්ෂන්සම් බලන පුරුදුකාර කන්ට්‍රගාර රත් වෙන්න ගාලා කියන්නේ සමස්ත බලපක්. ආන් ওই දෙකෙන් තමයි අපි මේ භව විභව කියන දෙක කාම සංඥාව පැත්තක තියපු කෙනාට මේක අදාළ වෙන්නේ භව විභව දෙක අතර පොල්පිට පදිනවා වගේ මේක වහගෙන උට අරකුඩ යනවා මේක වහගෙන මේක යනවා කියනකොට කොතනද බැලන්ස් කරන්න කියන එක ඒ වගේ නිදර්ශන මුළු නිවනේ නිවේ දේශනා කිසිම තැනක ඥානස්පර්ශය සඳහන් කරන්නේ අවාසනාවක් ඒ නිසා මෙතන මූලධර්ම පැත්තට බලයගෙන මම වගේ කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් මොකද ඒ සංසය බය වුණා ඒකට මේ තමන්ගේ අත්දැකීම දාන්න ඒ ශාංශ බය වුණා නිදර්ශන කරන දැම්මොත් විවිෂණට ලක් වෙයි. ඉතින් ඒ ශාංශ හදපු ස්ටේජ් එකේ අපිට සෙල්ලම් දාන්න පුළුවන් දැන්. ඒ ඒ වේදිකාව අපි ජෝ කරලා. අපි කියව ඉස්සු අදා කරනවා වෙන්නේ හුස්ම දිහා බලපන්. ආන බාන දිහා බලපන්. එන කේන්චර් දිහා බලපන්. එන තරහ දිහා බලපන්. උඹ ඔය කතා කරන්නේ හටගත් එකක් ගැන. හටගත් එකේ තියෙන කාම තණ්හාව. භව තණ්හා විභව තණ්හා කියන්නේ හටගන්න ඉස්සෙල්ලා සහ හටගත්තට පස්සේ වෙන දෙකේ ඒ අන්වේ ඥානත් එක්ක යන්න ඕනේ. හැබැයි ඒ වගේම Taman Tamanගේ අත්දැකීම ස්වභාවිකයි පිළිගන්න. එදින අනිකට ගන්න ඕකට කියන එකට. ඕලමයිත් එකඟ වෙනවනම් ඒකත් ඇයිසිලි මම කරා. එකඟ වෙන්නේ නැත්නම් වලියට ලැස්ති. සුමීත වගේ පුතා අකුරු දාලා නැහැ. ඒ වගේම වලියට වරෙන් පුතා අපිත් බැලලා තියෙන්නේ ඔය අතාරින්න නෙවෙයි. ඒ මොකද මේ වෙලාව වෙනකොට මේ වගේ මේ හේතු කරුණු දැක්වීම හරහා කටවුල් කරගත්ත පිරිසක් කේ ගහනවා. මෙරිල්ලේක ගහ ගන්න හරි කියලා ගහ ගන්න ඕනේ නැහැ උගෙන් අහන්න ඕනේ ඔබට වාඩිලා ඉන්න පුළුවන් කියලා විනාඩි පහක්. ලක්මන් කරන්න පුළුවන් මේ පොළේ පොළේ කියලා බාගියට. අතයට ගිහලා ඇලිතුවා එන්න බෑ පොඩකට පුලාස කරලා ඉවරයි. කටපුච්චන් ඉවරයි. ඔය කෑ ගහන කට්ටියගේ ඒ දේ නැහැ. ඒක නිසා අපි මේ සාකච්ඡාවේදී මේ නිවන නෙවීම කිසිසේත්ම ඥානස සංසීගේ ඒ හදන වේදිකාවට අගෞරව කරන්නේ නෙවෙයි හදන්නේ වේදිකාවට නැටුවේ නැත්නම් වේදිකාවෙන් නැහැ. වේදිකාව කියන්නේ ඉතින් ගත්තේ එළියට. අතන අපිම නෙවෙයි. මේක ඉංග්‍රීසි මාධ්‍යගත නිසා අපිටත් පොඩි අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ සාකච්ඡාවේ යනකොට ඒ ඒ විවරණේ යනකොට ඒ වළිය යනකොට අපිට මේ ਸਰවචනාසිකේ මූල ධර්ම ප්‍රකාශයක් විතර අවුරුදු 2016 පස්සේ ඉතුරුලා තියෙනවා. මේ ਸਰවචනාසිකේදී අත්දකලා තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රත්‍යක්ෂණය කරනවා. අත්දැකීම දාපු ගමන් නිදර්ශන දාපු ගමන් තව කෙනෙකුට කොමියුනිකේට් වෙනවා. තව කෙනෙකුට කතා කරනවා. නැත්නම් මේකට කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. විභවම් භවංච විනිච්ඡං කුරුතේ විනිච්ඡං කුරුතේ මේ භවී භව දෙක පිළිබඳ මිනිස්සු විනිශ්චය කරනවා. මේ රූප කියන එක ඇත්තේමයි. ඒකක් නෑ නැත්තේමයි. නැත්තේමයි කියන එක ඇත්තේමයි කියන එක බලන්න. ඇත්තේමයි කියනවා නැත්තේමයි කියනවා එනවා ඌගේ මොන කියව කරන්න පාන්නේ. උඹට කියන්නේ ඕවදේට වෙලා ඉන්නේ කාම තණ්හාව අයින් වුණාට පස්සේ රූප ලෝකය අයින් වුණාට පස්සේ උඹට තේරුණාද රූපේ රූප සංඥාටපත් වෙන හැටි? මේ ගැරන්ඩියයි හැවයි දෙක වෙන් වෙන හැටි දැක්කද උඹ? ඒකවත් දැක්කේ නැත්තම් මම කියනවා අර මෙහාට අවශ්‍ය දෙයක් කියන්නේ මේ බලයන් දීවවා පිළින් කරන්න බෑ සූ බල බල යන එකකට කතා නොකර ඉන්නත් බෑ. සාපාදීමයි කරන්නේ. අර මේ කරුණු දක්වලා පෙන්නනවා. මේ සපේලා කියන්න බෑ. ඒකට මේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ චර්යායේන සම්පායති කියලා අපදානේන සම්පායති තමයි චරිතෙන් සපේලා කියන්නේ. එතකොට මේකයි. ඒකයි අපි කමනාසු කරගන්න. අපි අපි අප වෙනවා. අපි කැප වෙනවා. මේ කියන්නේ මට මට විශ්වාසයි මම උසාවියේ කැමති වැඩියෙන් කරන්නේ. ඇද්දලම ගන්න ඕනේ. ඇද්දලා අරගෙන දෙන්න ඕනේ හොම්බකට රිවර්ට් වෙන්න එකක්. එතකොට ආරුවට දැන්නවත් ඇහුම් යනවා. මේ එතකොට වෙන්නේ මොකද්ද? කමඨාන් සුද්ධයක් නෙවෙයි යන්නේ නඩුවක්. ඒක එක ඇදලා. ඒක බෑනේ දෙකේ ඇදලා ගත්ත කෙනා. ඉතින් එහෙම නැතුව මේ පොදු කමඨාන් සුද්ධ කරනවා කියවට පොදු කමඨාන් නැහැ. ඒ කියන්නේ මේක වසංගන කෙනා ඒ වසංගන්නේ දැනගෙනත් නෙවෙයි. ඒක තමයි කෙලස් කියන්නේ. අන්තිකයා දන්නේත් නැහැ මෙතන තියෙන ෂටගතිය, මායාවී ගතිය, මුවා වෙන ගතිය. මේ එයා මොකද හැම වෙලාවෙම කවුරු හරි කෝට් කර කර කවුරු හරි උත්සුලත කරගෙන අරින්මින් දැන්නට වැඩි කන්න බෑ. ඒ නිසා පිටින් දෙකට පොඩි වෙන ස්පින කරන ලැබිය. ඒකදී මේ මම කියන්න හදන කාරණා තියෙන එක කවදාවත් වාදයක් ඉල්ලා යුතු නැහැ. වාදපතියට පැටලෙන්න එපා. හැබැයි කවුරු හරි වාදයට ආවට අපේ පැත්තට යන්නත් එපා. යට ප්‍රතිඵලව කියන්නේ මේ වහින වැඩේ. අපිට ගාතම් ගාතම් වතුරට. කාලයකට පස්සේ දුරියා වෙලකට පස්සේ ගිහලා කුඹරට බැහැලා කතා කරපන්. ගොඩ ඉඳලා මන්ද ගා ගන්න නැතුව ටෙනිස් ෂූස් දාගෙන රත්තරන් මේ රිදී විය ගහෙන් හාන්න බෑ. මම බහපන්. ඒකස්ලා අපිව ඉන්න වෙලාවේ ඉස්සිජා ඉන්න වෙලාවේ ඊයේ දෙනාගේ මන්ද ටෙනිස් ෂූස් දාගෙන බැස්සම්. <laughs> වක්මක් ඒකට අපේ ඒක ඉලෙක්ට්‍රිකව දැක්කදවත් මම කියන්නේ. දැක්කනේ ටෙනින් ෂූස් දාගෙන හිටියේ. හෑන්ඩ් ග්ලව්ස් දාගෙන අර විය ගහ ත්‍රිදියෙන් හදලා වත්මගුල්. ඉතින් එහෙම එකක් නෙවෙයි සුද්ධෝදන රජුරෝ කෙරුවේ. රජු බැස්සා කුඹුරට. ඒ ශාක්‍ය ජනපදයේ තිබෙන විශේෂ ලකුණක්ලු. ශාක්‍යයන් තමන්ගේ අසුචි සුද්ධ කරනවා. ශාක්‍යයන් තමන් උලා ගන්නවා. සාක්‍යයන් Taman වැඩකාරයෝ වල දෙන්නේ. සාක්‍යයන් කුමරුව විසින් කරන්නේ. එතෙන් මහානාම රජුගේ දීලා අනුරු කුමාරයා කල්ලගේ රජකම අමාරුයි පැවිද්ද ලේසි කියලා. පැවිද්දද මොකක්වත් නැහැ නඟුල් නඟුල් විරගස් මොකුත් නැහැ. ආගමිකයන් අතන වලක්කාර වගේ නිකන් කියන එකක් ආවා. කපගම් සෝකාරකම් කියන දාන්නේ. මේ වැඩි කරලා. ඉතින් මේ නිසා මේ චර්යායන සම්පායති කියන පැත්තට ගියොත් මේක නිවෙන්නේ නිවීම විශාල ආරාධනාවක් විශාල දොර කවුරුත් කිරීමක් ඒ වාගෙම ඔය බයිල වාදන ගාගෙන එන අයට අපිට තියෙන ලොකුම අරසව ඥානන් සංසික පොත කීයටගේ මෙන්න මේ කාරණා මම ඒ සංසේ සෑහෙන දුරට ගිහිලා තියෙනවා. හැබැයි යන්න තිබුණා මේකත් වැඩිය. ඒක වෙන්නේ තිත්තුලින් අමාරු කරන්න වෙන්නේ නැහැ දේශනාව. ඒක කට්ටියට උදාහරණ නියොන ඔච්චරම ගැඹුරුද කියලා. 33ක් දේශනා නිවනට චිත්ති සිත මතන් කියන එකද? ඉතින් ඒ කට්ටියට ඒ උත්තරේ ඕනේ. <clears throat> නමුත් මේ විවෘත කිරීම මම පුදුම විදිහට ආර්දනා කරා මේක හෙලි කරමු කියලා බෑම කිව්වා ස්වාමීන් වහන්සේ. බෑම කියන්නේ මේකෙන් පැටලෙයි කියලා. ඉතින් මම කිව්වා මොකද්ද ප්‍රශ්නේ පැටලිච්චා. ඊට පස්සේ 21 වෙනි දේශනාවේ මම පටන් ගත්තේ ටයිප් කරන්න. මම ටයිප් කරලා දැකලා තිබුණෙත් නැහැ, ටයිප් කරලා තිබුණෙත් නැහැ, බැඳියකට දන්නෙත් නැහැ, අනම්මනක් නැවසේ ලොකු ස්වාමීන් වහන්සේ ගෙනල්ලා ටයිප්‍රයිටර් එක අත තියලා කිව්වා මෙන්න මේව බැඳි අකුරු ගහන්නේ කියලා. කියලා ටයිප්‍රයිටර් දුන්නා මට. ගහලා ගහගෙන ගහගෙන ගහගෙන යනකොට තමයි බුරුමයන් උනේ ඊට පස්සේ ඊටු ටික ධම්මසුනිත්තු ස්වාමීන් වහන්සේ ටයිප් කරා ඒක අපිට ලොකු පිම්මක් වුණා මොකද අපි අහලා තිබුණා මම ඒක ඉස්සලා කියවලා තිබුණා ඊට පස්සේ ටයිප් කරනකොට මේ මේ වරන් ඇතරම දැන් තමයි මට මතක් වෙන්නේ මේ මේ වචන නමුත් ඒ තරම් බුද්ධ සාහිත්‍යයේ තොරතුරු තියෙනවා. නමුත් ඒක අර අදාළ වෙනාට ප්‍රායෝගික පැත්තට අදාළ කරගන්න බැරි නම් මේ පොත් ප්‍රතික්ෂේප කරනවා. ඕව වැඩක් නැහැ. ඕව මොකටද ඕනේ නැහැ. නමුත් මේක අවශ්‍ය වෙන්නේ අද මේ එක එකනක් කියන බයිලා හෙනකොට කියත හැකි ඔයගොල්ලෝ මොන නිරුත්ති දුන්නත් වාට අයිතියක් තියෙනවා නිරුත්ති දෙන්න. වාට අයිතිය තියෙනවා වාට පිස්සු වට ගන්න. නමුත් අපි වැටෙන්නේ නැහැ. මොකද අපේ ස්වාමීන් අපි ඉමුනයිස් කරා. අපි පෙට්ටි එක දාලා වහලා ගියා. ඒ දවසක් හදිසියේ මේ මලගෙදර කැඳ වෙලා මට අපේ ලොකු ස්වාමීන් වහන්සේ නමක් කව ධම්මජීව වරේ යන්න මම කොහොමද යන්නේ මාලිගාවල යන්නේ නැහැ. ඉතින් මං හයියෙන් කතා කරනවා තෝ මැරෙන්නේ නැතුව ඉඳින්න හදන්නේ කියලා. මම මැරෙනවා. කරන්න පුළුවන් හරියට යන්න ඉස්සලා කරන මිසක මාලිගාවල යන්නේ ඒ වුණාට ওই ලොකු ස්වාමීන් වහන්සේ මේක දන්නවද කවුද කියලා. මොකද උනාට වෙන්නේකෝ. ඔය ලොකු ස්වාමීන් වහන්සේට අපේ ලොකු ස්වාමීන් වහන්සේ හොඳම බඩු ටිකක් දීලා කිව්වා මේක පාර්සල් කරලා දෙන්නයි කියලා මේ හාමුදුරන්ට යවන්න. ඉතින් ලොකු සාන්තිගේ පාවල මම පාසල් කරන ලොකු සාන්ති ඇඳට හේතුලා කියනවා මේ නමලට වැරදි අදහසක් ඇයිද දන්නේ මේ ආම්දුරන්ට අපේ ලොකු ස්වාමීන් වහන්සේ සැලකුවයි කියලා. එහෙම සැලකිල්ලකට නෙවෙයි මේ බඩු අරින්නේ. ඒ ඇත්තෝ ගාව භාවනා තිබුණේ නෑ. මේක මේ පුද්ගල මේ ද්‍රව්‍ය සැපරිමක් විතරයි. ඒ නිසා වෙන දෙයක් හිතන්න එපා පාසල් කිරුවම ඇති කිව්වා. ඒකට මේ මට කියපු සංසි කියනවා ලොකු සංසි යනකොට තොපි පෙට්ටියක දාලා ලොක් එකක් ලොක් කරලා යතුරු අරන් ගිහලා තියෙන කිව්වා. අපි ඒ තරම් අරසා කරා. අපිට පිටරෙන් වල ගිහලා කාගෙන්වත් හොයන්න දෙයක් නැහැ. මෙතන විතර කොහොක්වත් නැහැ. මේ ආඩම්බරේට නෙමෙයි මම මේ කියන්නේ. ඒ තරට යනකන් ඥාන සංසි අපි අරසා කරා. හැබැයි ඉතින් අපිට පේනවා අපිට ඒ කියන්නේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ තිබ්බා. මොකද හේතුව සංසි අපත් වෙන ඉස්සෙල්ලා පටිච්චසම්පාදිකල ස්වාමීන් වහන්සේම වෙනම දේශනා මාලාවකින් මේකට පොඩ්ඩක් එකතු කරා. ඒක තමයි මම මේ කියන්නේ රූපේසු දිස්වා භව විභවම් භවංච විනිච්ඡං කුරුතේ ජන්තු ලෝකයේ කියන එක මේ අරමුණ ගෙවි යෑම දැකලා අන්නේ ගෙවි යන වෙලාවේ ඒ පැත්ත අල්ලන්නෙත් නැතුව ගෙවිලා ගියේ කල්ලන්නෙත් නැතුව අර ට්‍රාන්සිෂන් එක අර මේ මාරුව අල්ලගෙන අල්ලන්න බෑ ඒක අන්න ඒ කෑල්ලේ තමයි ওই භෞතික වාදය සහ නාස්තික වාදය කියන දෙකම දෙකටම අවශ්‍ය කරන අමුද්‍රව්‍ය තියෙන හැබැයි ඒකට අදාළ නැහැ. එතනයි මධ්‍යම ප්‍රතිපදාව ඒක ගොඩාක් වෙලාට පේන්නේ අරමුණ හට ගන්නකොට ඇති වෙන මායාවේ නෙවෙයි අරමුණ නැති වෙනකොට වෙන මායාවේ. ඉතින් ඒක දිහා බලනකොට ඔළුව කර වෙනවා. ඒක දිහා බලනකොට ඔක් කර වෙනවා. ඉතින් බලනකොට ඔළුව කරගෙන ගන්නවා. ඒක බලහන් ඉන්නකොට මේ ආශාත්මක ලක්ෂණ පහළ වෙනවා. නිත්‍ය සංඥාව හිටපු කෙනාට මේකෙන් ගැලවිලා ඒකට යනකොට ගුරුත්වාකර්ෂණය මිදෙන වෙලාවට අජිතාවකාශ ගාමින්ද වෙනදී. ඒ නිසා ඒගොල්ලෝ මෙහෙදීන් දැද්දි ෂටලයකට දාලා කරකෝල කරකෝල කරකෝල කරකෝල පුරුදු කරනවා. මේ මේ මෙතෙන් එහාට යනකොට හරි අමාරුයි. වෙනමම ලෝකයක්. ඉතින් එක එක ඩයිව් එකක් තියෙනවා ප්ලේන් එකේ. ඒක දාලා පෙන්නනවා මෙන්න මෙතන ඉන්න වෙන්නේ මේ ඩයිව් එකේදී පෙන්නන්නේ තප්පර 10යි. ඕකේ තමයි මුළු දවසම ගත කරන්න වෙන්නේ. සූදානම් වෙලා යන්න කියලා. ඉතින් ඒක තමයි අපිට මේ අපදාන පාළි උදාන පාළි වල පේන්න තියෙන්නේ. තෙර තේරි ගාතාවට තියෙන එහා පැත්තට ගිය කට්ටිය මේක දිහා බල්ලා කියන කතා. වැදගත් වෙන්නේ ඒක නෙවෙයි. මේකේ ඉඳලා ඒකට යන අර තට්ටු මාරුවේදී පෙරළියේදී අපේ මේ දෙතිස්කුණ පිට දරන්න පුළුවන් ද කියන එක. අපේ මේ කායික මානසික සෞඛ්‍ය දෙක දරන්න පුළුවන්ද කියන එක. අපි ළඟ තියෙන මේ හික්මීම බාහදක්ෂයක් වගේ අපි හදාගෙන තියෙන එක මේ තද මේ කාම තණ්හාවේ තියෙන එක භව තණ්හා විභව තණ්හාවට දානකොට මේක දරන්න පුළුවන්ද කියන එක අමාරු. එතකොට කිසිම දෙයක සම්බන්ධයක් තියෙන්නේ නැහැ. සම්පූර්ණ අයින් වෙලා තියෙන ගෑණි මිනිහ අඹ දරුව රත්තරන් මිනිමුතු අනම්මනම් මොකොත් නැතුව කම්මෝගෝචි කගෝ කියලා අන්න ඒකට ලෑස්ති නම් මම කියනවා භික්ෂුවක් කියන්න පුළුවන් තපස්ස කියන්න පුළුවන් භ්‍රමචරී කියන්න පුළුවන් ඒක හුඟද හැබැයි ජයන්ති පුත්‍ර සංසේ දේශනා කරන එකට මහන්සි වුණත් වටිනවා කියලා මා ඒ සඳහා මහන්සි වුණත් වටිනවා හැබැයි ඔක්කොමලා තටවන කට්ටිය මහන්සි වෙන්නේ නැහැ ඒගොල්ලෝ එක්ක මේක අල්ලගෙන එක්ක ඒක අල්ලගෙන එතකොට අර මාරුව සිද්ධ වෙන්නේ ඉතින් මාරුව ඇත්තටම මේ වගේ පොතකින් ඥානන්ද සංසය වගේ කෙනෙකුට කරන්න පුළුවන්ද? අපි මේ කෑ ගැහුවට වෙයිද කියන එක වෙනම කතාවක්. එළඹිලා ඉන්න කෙනෙකුට මේක පොඩි තල්ලුවක් වෙයි. පොඩි මේ උත්ප්‍රේරණයක් වෙයි. කැටලයිට් කැටලිටික් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒක මට සිද්ධ වුණා මේ දේශන අහනකොට තේරෙන්නේ නැහැ මේ කියන දේ. හැබැයි තේරුම් ගත යුතු බව තේරෙනවා. පාලි සම්පූර්ණයෙන්ම අලුතෙන් ඉගෙන ගන්න ඕන. කතා කරනකොට කතා කරන දේ කවදාකවත් පැටලෙන්නේ නැති වෙන කතා කරන්න ඕනේ. ලැබෙන අත්දැකීම වාතයක් වෙන්න බෑ. ලැබෙන අත්දැකීම ඉන්දෙන් තැම්පත් වෙන්න ඕනේ. මේ දොඩමළු වෙන්න බෑ. හැබැයි දොඩමළු වෙන අවස්ථාවක් මේ අවස්ථාවේ තියෙනවා. අතරමැද එක ජවනිකාවක් තියෙනවා කියලා ඉවර කරන්න බෑ. මම නිල්ලඹ හිටිය හුඟක් කරාට ඒ වෙලාවේ මට කෑ ගහලා කියන්න හිතුණා කවුරු හරි වරෙල්ලමයිත් එක සාකච්ඡා කරන්න මට කයිවාරු ගහන්න ඕනේ කියලා. කවුරුත් නැහැ. ඒක හොඳම වෙලාව. වරින් වර ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩෝ ඇවිල්ලි වෙලා නිකන් ජනෙල් දොරවල් ටික ඇරලා දාලා යන්නේ කාමරේ වහගෙන ඉන්නකොට අනිත් වගේ ඇවිල්ලා පොඩ්ඩක් දීලා ගියා. ඕක තමයි ඔය වෙන්න ඕනේ දේ. කතා කරුවත් එකයි නැතත් එකයි දොඩමලු වුණොත් පිස්සු පිහට්ට අමාරු දානවා කියලා. පිස්සු පිහට්ට අමාරු දාන්න නැතුව ගියාට පස්සේ ඒක මේ පොතක ලියලා තියෙනවා. ඥානසංශ කියනවා කිව්වහම හරියට ඒව නිකන් කොයින් වෙලා ලස්සනට යෙදිලා එන යෙදුමක් තියෙනවා. ඉතින් ඒක බොහෝම කලාතුරකින් වෙන එකක්. ඒ නිසා මේ පිනිච්ඡං කෘතේ ජන්තු ජන්තු ලෝකේ කියන එක දේවල් වලට නම් දැමීමෙන් තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. දේවල් වලට සංඥා දැමීමෙන් තමයි මුළු ලෝකෙම ওই භවතණ්ණා විභවතණ්ණා දෙක අතර නිකන් කොට කොට උරයක් එකපාරට කන පිට හැරෙවුවා වගේ අත දා ගන්න අනිත් පැත්තට. අනේ කන පිට හැරීමක් හිතෙනවා. හරි අමාරුයි මේ හිලි කරන්න නැතුවත් බෑ. එලිකරන්න ගිය ගමන් ලෝකයා බයින පිස්සු කියලා. ඒක දිත්‍තිගතයි කියලා. ඇත්තම දිත්‍ති තමයි. මේක ඉහාට දාන්න ඕන ආය ගන්න ඕන. ආය ඉහාට දාන්න ඕන ආය ගන්න ඕන. ආය ඉහාට දාන්න ඕන ආය ගන්න. එහෙම නිසා ඔය තීකුල කොක්කනේ කියන එක දන්නවද? පෙරාංකඩේ කියන්නේ අර සාමෝදාලදී ඒක ඉහාට ගත්තා මෙහාට දැම්මා. තීකුල හිතෙච්චාම අපි කරන්නේ අනිත් පැත්ත කන පිට හරවලා ගසපුවාම ඒකල අනිත් පැත්ත වකලා ආය වුණා තුට්ටයක් දාලා ආය ගසපුවාම යනවා. අන්නේ විදිහට කොක්කනේ අදින්න ඕනේ එහා පැත්තට ඔය සිංහලෙන් කියන්නේ කොක්කන පයිය කියලා. එහාට දාන්න ඕනේ මෙහාට දාන්න. එහාට දාපුවාම කිරෙන් මෙහා පැත්ත. මෙහාට දාපුවම එහා පැත්ත. අන්න ඔය දෙක කරනකොට පක්ෂයක් ගන්න නැතුව අති ලොකු මේ තීර්ණ පරිඥාවක් සිද්ධ වෙනවා. ඒක වෙනවත් එක්කම පහන පරිඥාව සිද්ධ වෙනවා. තීන පරිඥාවේ කෙලපැමිණීමත් එක්කම පහන පරිඥාව සිද්ධ වෙන එක අපිටයි සිද්ධ නෙවෙයි. ඒක නිකන් රබර් රැටේ කුපුරනකොට ටොක් කාලා වේලෙනකොට පුපුරනවා වගේ. අර මේ කුඩුළු ඇටේ උඩලු ගහේ හැදෙන කරලද අත තිබුණා ටුක් කාලා පුපුරන. හොඳට වේදුනාට පස්සේ ආ ඉච්චරයි. ඒ ඒ හියුමිඩිටි එක ආව ගමන් අපි පුරා. යාට ඕන කරලා තියෙන තෙතමනේ කියන තැනක ප්‍රචාරණය සිද්ධ වෙන්න ආනේ මේක වෙනවා. ඒ නිසා අපි ආන් 11 වෙනි දේශනාවට. මම දැන් මේ කාට හරි ඒක පිළිබඳව කියන්න කරන දෙයක් තියෙනවනේ. ඉතින් අපි සාකච්ඡාවේ ආරාධනා කරමු. ඒක මට තියෙන අයිතියක් නෙවෙයි ආරාධනා කරන එක මතක් කරන එක විතරයි. නැත්නම් අපි යනවා 11 වෙනි දේශනාවට. 11 වෙනි දේශනාව ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාවශය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය අතිපූජනීය මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 11 වන දේශනයයි මේ. නාමයත් රූපයත් ප්‍රත්‍යය කරගෙන පස්සේ හටගන්නේ නාමයෙන් කෙරෙන නම් කිරීමෙන් රූපයට අදිවචන සම්පස්සයකුත්. රූපයෙන් ලබන රූපයෙන් ලැබෙන ගැටීමෙන් නාමයට පටික සම්පස්සයකුත් සැලසෙන නිසා බව පසුගිය දේශනාවේදී විස්තර කරන්නට යෙදුණා. පස්ස කියන වචනේ ධර්මයේ යෙදලා තියෙන ආකාරයට ඒ පස්සය සම්පූර්ණ වන්නේ මේ අදිවචන සම්පස්ස, පටික සම්පස්ස කියන අංග දෙක එකතු වෙලයි. ඒ වගේම රූප කියන වචනයට බුදු පියාණන් වහන්සේ දුන්න විශේෂ නිරුක්තියකුත් අප පසුගිය දවසේ සඳහන් කළා. සංයුක්ත නිකායේ කන්ද සංයුත්තයේ කජ්ජනීය සූත්‍රයේ සඳහන් වන නිරුක්තියක්. රුප්පතීති කෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති යනුවෙන් මේ රූපස්කන්ධය හඳුන්ලා තියෙන්නේ මේ රුප්පණය වන නිසයි මොනවයින්ද රුප්පණය වන්නේ සීතලෙන් උෂ්ණයෙන් කුසගින්නෙන් පිපාසාවෙන් මැසි මදුරු ආදීන්ගෙන් ස්පර්ශයෙන් ඒ විදිහේ දේවලින් රුප්පණය වෙන නිසා ඊට රූපය කියලා කියනවා ඊට රූපය කියනවා කියලා බුදු වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මෙන්න මේ රුප්පණ අර්ථය විග්‍රහ කිරීමේදී අපි මේ රූපස්කන්ධය තුවාලයකට සමාන කළ හැකි බවත් සඳහන් කළා. අටුවා ආදී තෝරලා තිබෙන ආකාරයටත් මේ රුප්පන කියන වචනයට දෙන අර්ථ කිපෙන, පෙළෙන, ලෙඩ වෙන, දුම්නස් වෙන කියන ඒ අදහසයි. ඒ අර්ථය දීලා තියෙන්නේ මේ කිපෙන, පෙළෙන, ගැටෙන, දුම්නස් දුම්නස් වන ගති සාමාන්‍යයෙන් පහසුවෙන් ඉද්දෙන තුවාලයක් ඇති කෙනෙකු තුළ පහළ වෙන ප්‍රතික්‍රියා සිහි ගන්නන දේවල්. මේ ඉද්දෙන ගතිය නිසා පටික සම්පස්සයක් ඇතිවෙතයි කීම ඒ නිසා ඊ타ත්ම අර්ථයක් අර්ථවත්. පටික කියන වචනේ මූලික අර්ථය නම් ගැටීමයි. රූප සංඥාවක් හටගන්නේ තුවාලේ ඉදිමීමක් තුවාලේ ඉද්දීමක් වැනි මේ ගැටීම නාම ධර්මයන්ගේ පිහිටෙන් තේරුම් ගැනීමට උත්සාහ කිරීමෙනුයි. රූපයේහි යමක් ගැටුණු විට හටගන්නා දැනෙන වේදනාව ඔස්සේ ඇති කරගන්නා රූප සංඥාව. එනම් රූපය හඳුනා ගැනීම අඳුරෙහි අන්ධයෙකුගේ අතපත ගෑමක් වගේ. අතට හසුවන රූපයේ නියම తত্ত্বය සැකහැර දැන ගැනීමට සාමාන්‍යයෙන් ලෝකයා ඇස හැර බලනවා. ඒ වගේම ඇසට පෙනෙන රූපයේ නියම తত্ত্বය දැන ගැනීමට අතගාලා බලනවා. මේ දෙකම අන්ධයෙකුගේ වැඩ වගේ. නමුත් මේ එක ක්‍රමයකින්වත් ඒකට බෑනේ ඇත්තටම කියන ගන්ධයක වැඩක් වෙන්න බෑනේ නෑ ඒ වගේම ඇසට පෙනෙන රූපේ නියම தත්ත්වය දැනගැනීමට අතගාලා බලනවා ඇසට පෙනෙන අන්ධයට ඒක අදාළ නෑ ඒකට පේන දේ බලනවා කියන එකට අන්ධ ප්‍රතිප උපමාව ගන්න බෑ. අන්ධයා ගන්න පුළුවන් අඳුරේ යත ගන්නන විදියට මාවට ඇස් තියෙන කෙනා ඒක දැක බැලිය කියලා ඊමෙන් යෝජනා ඉදිරි කර ගන්නවා කියන එක අන්ධ උපමාවට ගැලපෙන්නේ නෑ. ඔයාම ධම්ම මේක අර චන්ද්‍රතනාම්තුර නෙවෙයි බණින්නේ. <laughs> නමුත් මේ එක ක්‍රමයකින්වත් මුලාව සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමට ලෝකයා අසමත් වෙනවා. ඊට හේතුව ඝන සංඥාව අනුව නිගමනයකට බැසීමට පුරුදු වෙලා සිටින නිසායි. භව දිට්ඨියත් විභව දිට්ඨියත් යන අන්ත දෙකට තුඩු දෙන්නේ මේ රූපය පිළිබඳව ගත්තු ඝන සංඥාව බව අපට කලහ විවාද සූත්‍රයේ සඳහන් වන එක්තරා ගාථා ධර්මයකින් පෙන්눔 කරන්න පුළුවනි. අපි කතර ගිය පාරකෙත් මම මං හිතුවේ සඳහන් වෙලා නැහැ කියලා. නමුත් අවසාන අපි අද ගත්ත පරීක්ෂා පරිච්ඡේදයේ ඉස්සල්ලා එකේ මේ ශාංශයේ හඳුන්වා දීමක් කරනවා අපි අද පටන් ගත්ත ගාථා ඉස්සල පරිච්ඡේදයේ මේ මේකේ තියෙන පටිගයත් රූප සංඥාවක් කියන එක. ඒ කියන්නේ සංඥාව කියන එක සමා වෙන්න පස්සේ කියන එක නාම ධර්මයක් විදිහට කතා කරන්නේ. නමුත් පස්සේ රූප කොටසකුත් තියෙනවා නාම කොටසකුත් තියෙනවා. ස්පර්ශයක් ඇති වෙන්න නාම රූප දෙක එකට හැප්පෙන්න ඕන. ඒ නිසා එතකොට ඒ හැප්පිච්ච දේ මේ වෙන එකක් නෙමෙයි මේකමයි කියලා දෙන නාමයට කියනවා আদি වචන සම්පස්සේ කියලා. ඒ දේ ඇති වෙන්න හේතු වෙන හැප්පීමට, පිරිමැදීමට, පීරියෑමට, රුප්පණයට ගොරෝසුකමට කියනවා මේ පටික සංඥාව. ඉතින් පටිකසද පටික සංඥාවයි আদি වචන සම්පස්සේ පටික සම්පස්සේ আদি වචන සම්පස්සේ දෙක එකතු වෙනවා පස්සේ සිද්ධ වෙන්නේ. ඒක නිසා ඔය එකපාරක් ඇවිල්ලා හිටියා මෙහි නේපාල් වලින් ආම්තු කෙනෙක් හොත සිංහල කතා කරතයි. එයාම කියනවා පස්සේ කියලා කියන්නේ නාම ධර්මයක් නෙවෙයි රූප ධර්මයකුත් එක්ක කියලා. නාමය කියන්නේ පස්සේ ගලන කියන නාම ධර්මයක් විතරක් වෙන්න බෑ. රූප ධර්මකුත් තියෙනවා. මොකද ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැ රූප නාම වලින් විතරයි. ස්පර්ශයක කිපිරි ගෑමක් ඕනේ. ඒතකොට මේ දෙක දෙකට කඩපු ගමන් අධිවචන සම්පස්සේ පටික සම්පස්සේ කියපු ගමන් තද්ද දාර්ශනික පැත්තකට යනවා සාකච්ඡාව. ඊට පස්සේ බුදුජානන වහන්සේ යා මේ මේ යේහි නිමිත්තේ යේ ආකාරයේ යේහි උද්දේශයේ කියලා මේක තවදුරටත් විග්‍රහ කරලා කියනවා ඒ ස්පර්ශයක් ඇති වෙන්න ඕන කරන්නා වූ අධිවචන සම්පස්සේ සහ පටික සම්පස්සේ නැත්තම් දේ තිබුණත් නැහැ කියලා තමයි හිතට වැටෙන්නේ. ඒක ඇතිකරන්න හේතු වෙන කාරණා කාරණා ටික නැති කරන්න පුළුවන් කරනවා. ඒකට රූපේ මේ ඉස්සරහම තියෙද්දි නෑ කියනවා. බලයින් මාතර පේන මූට වයර් මාරුලයි කියලා. ඒක සිද්ධ වෙන්නේ යේහි ආකාරයේ යේහි ලිංගයේ යේහි නිමිත්තේ නිමිත්තේ යේහි ಉದ್ದೇಶේ. මේ ලිංග නිමිති ආකාර ಉದ್ದೇಶ කියන එක යමකින් අයින් කරන වස්තු නැති කරා තමයි. ඉතින් ඒක තමයි ජනමාධ්‍යෙන් කරන්නේ. ඉඳපුවා මිනිස්සු කුස්කල තියෙනවා. කුස්කල තිබ්බම මේස කොහෙදෝ ඉඳලා ඉල්ල මේ ලෝකේ ප්‍රධානම නළුව බවට පත්වලා පත්තරේ පුරාවට පොටෝ. පහුවෙන්න උගේ යටි කේ මේ මේ උගන හරි කපලා දාපුවාම අර උට ඉදුන් හිටුනේ නැහැ ගමේවත් ඉන්න බෑ ගෙදර ගෑනිත් තතාිනවා රට ඇතැල්ලා යන්න ඕනේ. ජනමාධ්‍යෙන් කරන්නේ ওই ටික තමයි. කියන්නේ පටික සම්පස්සේ අධිවචන සම්පස්සේ කියන එක උන් අතේ තියෙන. ඒ නිසා අපි ළඟට ඇවිල්ලා පොඩ්ඩක් හුලං ගහලා පෙන්නනවා. ඉතින් අපිටත් හිතෙනවා අම්මා අප්පාත් කරපු නැති විදිහට මෙන්න ගණ්ඩ ගණ්ඩ මාගේ රූපේ මං ෆොටෝ දෙනෙක් පත්‍රේට වැටෙන කල්ලානේ රැට නිින්ද යන්නේ නෑ වගේ. ඉතින් අරුණවල දුන්නට පස්සේ මේ කොහෙද නැති පිටික සම්පස්සයක් අධිවචන සම්පස්සයක් ඇවිල්ලා මෝ අඳිනවා. ඇඳපු ගමන් හරියට වෙලාවට ආවෝ ගුණ හරිය කපනවා. අරුට උන් හිටිටන්නේ නෑ. ඇඩ්‍රස් නෑ කියලා කියන්නේ. ඇඩ්‍රස් නැතුව යනවා ඊට පස්සේ පත්තරේ මිනිස්සු හොය හොයා පුච්චන්න පටන් ගන්නවා මිනිස්සු දැක්කොත් ඒ විවරයිනේ බානවල පත්‍ර කෝටි ගණක් ගහලා. අපිට හම්බෙන ගෙදර පත්‍රේ විතර නෙවෙයි මේක තියෙන්නේ. උයවරයි. ඒ මිනිස්සු ජීවත් වෙන්නේ ඒ හීන ලෝකේ. ඒ හීන ලෝකයෙන් වැඩ ගන්න ජනමාධිකාරය දන්නවා. ඊට වැඩිය බුදුහාමුදුරුවෝ දන්නවා. ඒකලල අපිට කියලා දීලා තියෙනවා. මේ පැවැත්ම තියෙන්නේ උද්දේශේයි ආකාරයේ ලිංග නිමිති උද්දේශ කියන හතර විතරයි. ඒ කියන්නේ ඔබ අනුන්ගේ ඇතුළ ජීවත් වෙන්නේ. උඹට කියලා ආත්මයක් නැහැ. උඹට කියලා පිරිච්ච ගතියක් නැහැ. උඹට කියලා සන්තුෂ්ටයක් නැහැ. මේ අනුන් කියන දේවල් නටන්නේ. අනුන් නටවල නටවන්න හදනවා. පිස්සු ඕන කෙනෙකුට පුළුවන් බෝ නටවන්න ඒක. හැබැයි ඒව නටවන්න පුළුවන් ගතියක් භික්ෂුවකට තියෙන්න ඕනේ අලංකාතුන් අලං සංවිධාතුන්. හැබැයි ඕන වෙනකොට අයින් කරන්න දෙන්න ඕනේ ඒක ජනමාධ්‍ය කාර්ය අතර දෙන්න එපා. ඒක ශ්‍රාවකයා අතර දෙන්න එපා. ඒක දායකයා අතර දෙන්න එපා. දෙන්නේ නැතුව අපි දන්නේ නැහැ ඇත්තට මේක තියනවද කියලා. ඒ නිසා වික්ත වෙන්න ඕන භික්ෂුවක් ප්‍රතිබල වෙන්න ඕනේ. අලංකාතුන් අලං සංවිධාතුන් වෙන්න ඕන කවුරු ස්තුති කරත් කවුරු චෝදනා කරත් තමන්ගේ සීලය පිළිබඳ දෙස් දෙන්න නරකයි. ශ්‍රද්ධාව පිළිබඳ දෙස් දෙන්න නරකයි. සත්‍ය පිළිබඳ දෙස් తీවන්නේ ඕන කෙනෙකුට කරත හැකි. මම යන ගමන මට තේරෙනවා මේ සීලය සමාධිය සතිය වැඩෙනවා. වැඩෙන්නේ ගොඩක් කවුරු හරි බයිනකොට තමයි. පුදුම විදියට වැඩෙනවා. හරිම ලස්සනයි. කවුරු හරි ඇවිල්ලා අස්පනා අපිට කියලා බයින්නවා. මේ මෑතක ඉඳලා මට අඩු වෙලා තියෙනවා බයින ගතිය. ඉස්සර හරියට මට හරි වාසනාවන්ත හරියට බැනුවා නෝ ඥානසංශයේ කිසිම තිතක් අනුකම්පාවක් නැහැ මට බයින්ද ගියාම කෙලිම බයින. මට හිතෙනවා නියම ගුරුවරයා. දැයිලාර නිකන් මාව මේ මේ නළුවෙක් කරලා උඩ තියාගෙන වැඳගෙන ඉන්න ගියාම ඉතින් මාත් අඳිනවා හිතලා. ඒ අඳිනසු වැයනේ කරන්නේ. නමුත් අර ඒ වෙලාවේ අරගෙන කුක්ක වගේ ඉන්න වෙලාවේ හැම කෙනාම වෙලා කණින් අල්ලලා හොල්ලනකොට මට එනවා මොකද්ද ඇවිලෙනවා. ඒ වැවෙන්නේ මේ අපේ ශ්‍රද්ධාව කැඩෙන්නේ නැහැ. අපි මේ කරන්නේ මහානකමක්. අපේ සීල කඩන්නත් බෑ. ඔය මොනවකින් අසීල කැඩෙන්නේ නැහැ. අනිත් මොන මගුල කෙරුවත් සතිය කැඩෙන්නත් බෑ. කැඩෙනවා නම් සතිය තාම විවිධාංගීකරණය වෙලා නැහැ. ඒ හිතන හිත තියාගන්නේ කවුරු හරි බයිනකොට චෝදනා කරනකොට තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අපිට ධම්මෝ විනානත්ති පිතාච මාතා ධර්මයෙන් තුර අපිට මවෙක් පියෙක් නැත ධර්මයෙන් නම් වැටෙන්නේ ගහන්න ගහන්න වටන ඒක නිසා මේ පටික සම්පස්ස ආජීවයෙන් සම්පස්ස කියන දෙක දිගේ ගිහිල්ලා සෑහෙන විවරණයක් ඒ ලබුණුරේ ස්වාමීන් වහන්සේ කරනවා ඒ වගේම පිටිතුවේ පිටිතුවේ ගුණරත්න හාමුදුරුවෝ කරනවා පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා මේ ඇවිල්ලා අපිත් එක මේකත් එක්ක සම්බන්ධ කරලා ඥානස්වාසී ගාවත් ඉඳලා ඇවිල්ලා සාකච්ඡා කරලා පින්නවා ධම්මසංගණී අට කතාවේ මෙන්න මේ මාතෘකාවට ගිහිල්ලා තියෙන තැන. ඒතර මම අහුවා ඔයගොල්ලෝ මේ ඥානන්ද සාංශේ නිවන එළවීම දේශනාව කියවලාද මේක හොයාගත්තේ නෑ අපේ ස්වාමීන් වහන්සේ වෙනමම ස්පර්ශය කියන එක තනි එකක් නෙවෙයි දෙකක එකතුවක් රූප හේවනල්ලක් සහ නාම හේව නැල්ලක් දෙක එකතු වෙලා හෙලෝග්‍රැෆික් රූපයක් වගේ හැදිච්ච එකක්. අන්නේ ඒක දැනගන්න නම් ස්පර්ශයට ඉස්සරහට යන්න ඕනේ. නමුත් අපේ විඥානය ඇදලා තියෙන අපිට ස්පර්ශයෙන් පස්සට විතරයි විචාරය විචාරය යොදන්න පුළුවන්. විමර්ශන නොවන යොදන්න පුළුවන්. ධම්මවිචේ සම්බොජ්ජංගය යොදන්න පුළුවන්. ස්පර්ශයට පස්සේ. දැන් මෙතන ඉල්ලනවා ඩිඩක්ටිව් නොලෙජ් එකෙන් නැත්තම් අන්වේ ඥානෙන් ස්පර්ශ වෙන්න ඉස්සරලා ඒක අපිට තියෙන සර්වඥාන්සේගේ සර්වඥතා ඥාණය ණයට ගන්න ඕනේ. අන්න බලන්න ස්පර්ශ වෙන්න ඉස්සරලා යම් කිසි ක්‍රියාවලියකට අපි වග වෙන්න ඕනේද? නැත්නම් ස්පර්ශයෙන් පස්සේද අපි වග වෙන්න ඕනේ කියලා. එතකොට මදුපිණ්ඩික සූත්‍රයේ මේ ශාන්තිකම ප්‍රධානම විවරණේ කියනවා ස්පර්ශයෙන් පස්සේ තමයි පසපච්ච වේදනා වේදනාපච්ච යම් වේදිතං සංජානාති යම් සංජානාති නම් විතක්කේද කියලා ස්පර්ශයෙන් දලා දෙනවා. පසුකාලීන මේ ස්වාමීන් වහන්සේ ඒ ඒ විවරණ ක්‍රමයේ වෙන පැත්තකට ගිහිල්ලා ස්පර්ශ වෙන්න ඉස්සලා වේදනා සංඥා චේතනා වෙලයි ස්පර්ශ වෙන්නේ කියලා සම්මාදිට්ඨි සූත්‍රයෙන් එළියට ගලා දැමනවා. එතකොට self contradictory වගේ. ස්පර්ශ වෙන්නේ ඉස්සලා වේදනා සංඥා චේතනා සිද්ධ වෙනවා. අපි ඒක වාක්‍යයන්ට ඕනේ. එතන වේදනාව පස්සේද චිත්ත වීතිය කෙලෙස් වලට හැරෙන්නේ. නැත්තම් නිවලට හැරෙන්නේ කියන එක අලී මේ හොඳ වාදයට කාරණාව. එකම තියෙනවා. ඒ නිසා කියන්න පුළුවන් ස්පර්ශයට ඉස්සෙල්ලත් වේදනා සංඥා චේතනා තියෙනවා. ස්පර්ශයට පස්සෙත් වේදනා සංඥා චේතනා තියෙනවා. ඒ දෙකම දන්නවනම් ස්පර්ශ කරන එක ස්පර්ශ කරන්නේ පස්සේ පස්සේ තමයි ඉස්සර දෙකේම වේදනා සංඥා චේතනා තියෙනවා කියලා දැනගන්නාසුළු යමක් ස්පර්ශ කෙරුවොත් ඒ ඥානය කොච්චරද කියනවා ස්පර්ශය අපිව ස්පර්ශ කරන්නේ නැතුව යනවා ස්පර්ශ අපි මිදෙනවා ඒක වෙනකොට ඒ පුද්ගලයා ඉතුරු වෙන්නේ නැහැ. යා වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒකෙන් අපි දැන ස්පර්ශයෙන් පස්සේ තමයි වැඩ පටන් ගන්න කියලා වාදපතේට ගිය කෙනෙකුට කියන්න පුළුවන් ස්පර්ශයට ඉස්සෙල්ලා වැඩ පටන් ගන්නවා වේදනා සංඥා චේතනා කියලා. ඉතින් ওই දෙක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. අත් දකින්න ගමන්ම ඉතින් මේ ඒකට මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා ඊහවසත් මම උත්සාහ කරා පල්ලෙහාදී ඒක විස්තර කරන්න වම දකුණ කියලා සක්මන් කරන ගමන් අපේ හිත රූපයකට යනවා බලන්න යනවා එතකොට මේ බලන රූපයේ ව්‍යංජනාන ව්‍යංජනාංග ප්‍රත්‍යංග බැලුවොත් මේ කතා අරින්න ඕන. සත්‍ය නැහැ කියලා කියන්නේ වෙනවා. නමුත් බලන රූපය තණ්හාවකින් තොරව බාධාවක් විදියට බැලුවොත් මම කරන සක්මන්ට ආව බාධාවක් විදියට එතකොට ඒක අබිරමණය කරන්නේ නැහැ. අබිරමණය නොකර රූපයකට ගිය බවක් දන්නවා මනාප ඇති වෙච්ච බවක් දන්නවා. එහෙමනම් පන්දිස්සංශ කියනවා ඒ රූපෙන් කෙලෙසයක් ඇති වෙන්නේ නැහැ. ඒ රූපේ දැක්කට නොදැක්කා වාගේ දිත්තේ දිත්තමත්tan වෙනවා. පොට්ටෙක් දැක්කා වගේ වෙනවා. ඒක කළ හැක්කක්. ඒක කළ හැක්කක් දැන් කියන්න බැරි එකක්. කියන තරම් අපි ළඟ භාෂා සුහුරු භාවේ නැහැ. භාෂාවේ හැසිරීම නැහැ. සක්මන් කරදි රූපයක් දැක්කා හැබැයි මම ව්‍යංජනන් ව්‍යංජන බලන්න කියන මට දැක්ක ඒක මාර පාශයක් විදියට. සත්‍ය කර්ණ එකක් විදියට. ඒ නිසා ඒ රූපෙත් දැක්ක සබ සුඛ වේදනාවකුත් ආව. නමුත් මම බැලුවේ ඒක නිකන් බඳපු මිනිසෙක් වෛශ්‍යාවක් දැක්කා වගේ. එයා නැවත තමන්ගේ අඹුවට යනවා. දැක්කේ වෛශ්‍යාවක් බව දන්නවා. හැබැයි වෛශ්‍යාව කොහොමඩක්වත් අඹුවට වැඩිය ලස්සනයි. ඒකෙදී ආපහු එන ගමන තමයි නියස බදාපහු වෙන ගමන. එතකොට යන්න ඉස්සෙල්ලා සතිය තියෙනවා නම් ගිහිල්ලා ඇවිල්ලා සතිය තියෙනවා. අතරමැක දැකපු දේ පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනං කීයති නොපචීයති එවන්තෝ චර්ති සතෝ රූපයක් දැක්කත් වේදනාව වින්දත් ඒකෙන් එහා කෙලෙස් කපනවා මිසක් කෙලෙස් එකතු කරන්නේ නැහැ ඔකට තමයි නිවන කියන්නේ. ඒතරේ දැකපු රූපෙන් අපිට විස්තරලීමක් වෙලා නැහැ. ඉතින් ඒක නිසා මේ ස්පර්ශය කියන තැනට ආවම මේක මාරු වෙන්න ගන්නවා. ස්පර්ශයෙන් පස්සේද මට වගේ කීම තියෙන්නේ නැත්නම් ස්පර්ශයෙන් පස්සේද ඉස්සරලට කිය. ස්පර්ශයෙන් පස්සේ එන වගකීමද කියනවා අනුප්පන්නානම් පාපකානම් අවසරණම් ධම්මානම් නෝප්පාදාය කිය. ඒක උනාට පස්සේ තේනවා උප්පන්නානම් පාපකානම් අවසරණම් ධම්මානම් පහානා එකක් වෙනවා. ඒක වෙන්නේ ස්පර්ශයට ඉස්සරලා තියෙන වේදනා සංඥා චේතනා පිළිබඳව ඇදලා ගන්න තරම් සටට ලැහිතිලා යන එක. ඉතින් ඒක විපස්සනා ජීවිතය වෙන්නේ. සමතේදී පුළුවන් නූපන්න අකුසල් නොවිපද වීමට. නමුත් දැනටමත් ඉපදිච්ච අකුසල් ගෙවනවා කියන එක විපස්සනා වෙන්න ඕනේ. ඒකට සාහසික වෙන්න ඕනේ. කෙලෙස් එnde ඉස්සලා ඇදලා ගන්න ඕනේ. ඇදලාන දෙකක් ගන්න ඕනේ. ඉතින් මේ සාහසික කියන වචනෙට හොඳ අර්ථකථනයක් දුන්නයි කියලා කියනවා පන්දි ස්වාමීන් වහන්සේ. මට අහුනේ නෑ බුද්ධ රක්කිතාමතුරාට. දකින්න කෙලෙස් වලට අනුකම්පා කරන්න එපා. ඇදලා ඇරලා දහපන් හොම්බකට රිවර්ට් වෙන්න. එතකොට උපදින කෙලෙස් නතරලා තියෙනවා. දැන් ඇතුලේ තියෙනම එනවනේ හොම්බ දාන්න. රුචර්චුකං පෞරුෂත්ව ලක්ෂණ අනම්මන ඒව අවසන් ඕනේ. ඒක කවුරුත් දාලා අවසල එන්නකොට ඇදලා ගහන්න ඕන. ඒක ඒක නිකන් නිකන් මේ වීරත්වයේ වෙලා. ඒකට පෙනේ පුඹනකම් ඉන්නේ නැහැ. පෙනේ පුඹන්න ඉස්සලා ගහනවා. ඉතින් ඒකට කියනවා සාහසිකයි ඉතින් සාහසික කියන වචනේ තේරවාදයේ නරක වචනයක් විදිහට තිබුණේ. ඒ කියන්නේ මරලා උට 18 පොලකට මිනියට අයින්ව පිහේ. සාහසික මිනිහ මරු. ඌ මැරිලා අයින්වත් කේන්ති යනකම් අනගෙන අනගෙන අනගෙන අනගෙන යනවා සාහසිකයි. ඒක මම දැක්කා ඔය මේ ඇෆ්ගනිස්තාන් වල ඇමරිකන් පොත්පත් වාර්තාකාර තුන් දෙනෙක් ගෙනලා මරනවා. මරලා ගෙනලා අධික පිටිවසල් බැඳලා දානවා කාන්තාර බිම. මොකද නෑ ඔක්කොම නෑ මත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ වාක්‍ය කියන ඔළුවට තියෙනවා දඩ දඩ දඩ දඩ ගාලා නෑ ඉස්සෙල්ල බෙල්ල කපනවා. බෙල්ල කපන පීය උස්සලා අර සීනතිම එක්කනගේ බෙල්ල කපන නිසා අර අර හීනෙන් වගේ කෙඳිරි ගන්නවා. ඊට පස්සේ ඔළුවට වෙඩි තියෙනවා. ලේ වැද්දි ඔළුව ඇරෙන කද උඩ තියෙනවා. කියලා ප්‍රකාශ කරන අපිට විරුද්ධ කවුරු හරි ආවොත් මෙන්න වැඩි. කියලා වීඩියෝ කරලා ලෝකෙට පෙන්නනවා. ඉතින් ওই වීඩියෝ එකයි සුනාමියෙන් මැරිච්ච ඉන්න තොගයක වීඩියෝ එකක දෙක එකට දාලා මට ගෙනත් දුන්නා. සුනාමිය වෙලා අවුරුදු 4 කට පස්සේ. මම හිතුවා මේ සුනාමිය මැරෙන හැටි කියන්නේ කියලා. සුනාමිය බෙල්ල කපන්නේත් නැහැ, වෙඩි තියන්නේත් නැහැ, ලේ ගලන්නේත් නැහනේ. හැබැයි ඒකට අප්පිට වෙලා තිබුණා මට මිනිලා කරා. බලනකොට ඒ තුන් දෙනා වෙනමම මරපු ක්‍රමයක්. එතකොට ඒ මුස්ලිම් කට්ටිය කියන්නේ අපිට විරුද්ධ වෙන්න එපා. විරුද්ධ වුණොත් මේ වැඩේ කරනවා. විරුද්ධ වෙන්න ඉන්න අයගේ ලේබඩ යන්න වැඩේ කරනවා. ඒක සාහසිකයි. අනිත් වගේ දැනටම උපන් අපේ ළඟ තියෙන රුචි මනාපමනාප පෞරුෂත්ව ලක්ෂණ එව්වට ගහනද එන්නකොටම ලැහැතිලා ඉන්න ඕන. ඒක ඒක අවසන්ද අපිට විරුද්ධකාරයකුත් ඉන්න ඕන. අපිට කේන්ති ගසන්න. අරුචි ඇති කරන්න. රුචි ඇති අපි බලන්නේ කේන්තිකාරයවත් වෙච්ච සිද්ධියනේ. ස්පර්ශ වෙන්න ඉස්සෙල්ලම මෙව්වට අපි නම් වණන් දහලා වර්ග කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ විපස්සනා විදි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක සිද්ධ වෙන්නේ ලස්සන දොරක් දැන් ඇදීගෙන යන්නේ. අපි ළඟට එනකොට ස්පර්ශ අපි ස්පර්ශ කළ ඉවරයි. විනිශ්චය කළ ඉවරයි. අපි ඉතින් අපි හරි අහිංසකයි වැඩේ පටන් ගන්න ස්පර්ශයෙන් පස්සේ කියලා නෑ. තුගේ එනකොට කොයි එකද ස්පර්ශ කරන්න කියන එක අපි කල්ලාතු විනිශ්චය කළ ඉවරයි. අපිට තුගයක් දුන්නාම අපි අල්ලන්නේ එකමයි. ඒක කල්ලාතු විනිශ්චිතයි. ඉතින් ඒකට කියනවා ද බ්ලින්ක් කියලා. නැත්නම් ඒක කියනවා natural selection කියලා. එහෙම නැත්නම් කියනවා gist කියලා. තොගේ දුන්නාට පස්සේ මෙයා අල්ලන්නේ ඕකමයි ආය කතා දෙකක් නැහැ. ඒක ඒ යාගේ ජම්ම ගතියක්. ඒක එයාට අහුවෙන්නේ නැහැ. නමුත් අනික් අයට තේරෙනවා. හැබැයි එයාට ඕනේ නම් අනික් කටියට කියත හැකි මට ස්වයංවරයක් දුන්නොත් මන් තෝරන්නේ අසෝලාමයි. ඇයි ඒ? ඒ කල්යතු විනිශ්චිතයි. ඒකට මම වාලෙද්ද එනතන ඒකට මම අධිකාරී ශක්තියක් තියෙනවා බලවත් වාල්මයි කතා කරන දෙයක් නෑ. එයා ඒ පැත්තටම යදින්නේ. ඒක ඉතින් කල්යාණ මිත්‍රාශ්‍රය නැතුව සාකච්ඡාව නැතුව සම්මුඛ සාකච්ඡාවෙන් තොරව විශ්ලේෂණය වෙන්න බෑ. මොකද අපි හිතන්නේ ඒක තමයි සත්‍ය කියලා. ඒත් ඒක ඒකාන්තම කලින් ගත්ත වල්බూరు අපේ රුචිකත්වය. ඉතින් ඒක කඩා ගන්න නම් අපිත් එක්ක සමෝ භාවනා කරන බය නැතුව අපිට කතා කරන කෙනෙක් එක්ක අපි මේ හෙළුවෙන්න ඕනේ. හෙලි වෙනව නෙවෙයි හෙලු වෙන්න ඕනේ. ඔය හන්දන්න එපා. අන්දන්නේ කියවම අනික් කෙනාට පේන්නේ නැහැ. හිතුවෙම පෙන්වන්න මෙන්න මේමය මම වැඩක් කරනකොට මට දැනෙන හැටි කියලා. එතකොට අනිත් එක්කනට පුළුවන් සාහසික විවේචනය කරන්න. ඒක ඒක ආස්තික විවේචනයක් වෙන්න ඕනේ. ඒකට මේ පටික සම්පස්සේ සහ අධිවචන සම්පස්සේ කියන දෙකට ආපුවාම අපේ පෞද්ගලිකත්වයේ අනුන්ගේ දෙයක් බාටපත් වෙනවා. අනුන්ගේ දැනීම සෝෂල් ඉන්ටෙලිජන්ස් බාටපත් වෙනවා. ඉමෝෂනල් ලිටරසි එකක් වෙනවා. මෙයා එන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා ඈත තියලා කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් බවට පත් කර ගන්න පුළුවන් නම් මගේ චරිතය බුදුන් ඉදිරි පිට මට බුද්ධාලෝකය ලැබෙනවා. මට බුදුරජාණන් වහන්සේගේ සේවය ලැබෙනවා. මම බුදුහාමරගෙන් වසන් කරන්න යනවා නම් බුදුන්සේ කවදාවත් අපේ පෞද්ගලිකත්වයට ඇඟ ගහන්නේ ඒකයි කියන්නේ මේ ත්‍රිවිධ රත්නයේ තමගේ ජීවිතේ පූජා වේවා බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ නිසාස පතුරු ගහන්න විසිතුරු කරන්න කළු කුකුලන් කෑවට 7යි සුදු කුකුලන්ට 7යි කියලා ගලේම ගහන්න. එහෙම නැත්නම් මම කියනවා සද්ධාව ලාමක සද්ධාවක් තියෙන්නේ ඕකප්පන සද්ධාවට ඇවිල්ලා නැහැ. අපි යන්ට කියවන්නේ මේ සම්පස්ස දිගේ තට්ටු මාරුව. භවදිත්‍යත් විභවදිත්‍යත් යන අන්ත දෙකට තුඩු දෙන්නේ මේ රූපය පිළිබඳව ගත්තු ඝන සංඥාව බව අපට කලහ විවාද සූත්‍රයේ සඳහන් වන එක්තරා ගාථා ධර්මයකින් පෙන්눔 කරන්න පුළුවනි. අපි ගියවර ඒ ගාථා ධර්මයක් උපුටා දැක්වුවා. රූපේසු දිස්වා විභවං භවංච විනිච්ඡයං කුරුතේ ජන්තු ලෝකේ. රූපයන් පිළිබඳව විනාශයක් සහ පැවැත්මක් කියන මේ කාරණා දෙක දැකලා ලෝකේ යම් මිනිසෙක් යම්කිසි නිගමනයකට එළඹෙනවා. ඒකාන්ත වශයෙන් රූප ධර්ම තියෙනවා කියන හැඟීමක් ඇති කර ගන්නවා සාමාන්‍ය ලෝකයා. මේ ඇති කරගත්තු අදහස රූප සංඥාවක්. අර ගැටීම නිසා ඇති කරගත්තු එක්තරා සංඥාවක්. මේ රූප සංඥාව කොයි මට්ටමකින් ගත්තත් මේක එක්තරා විදිහක අන්ධයෙකුගේ නිගමනයක් වැනි දෙයක්. මෙන්න මේ අනුව තමයි ලෝකයේ භව විභව කියලා අන්තගාමී දෘෂ්ටි දෙකක් තහවුරු වෙලා තියෙන්නේ. මේ රූප ධර්මයන් ද්‍රව්‍යය පිළිබඳ නොයෙකුත් විදියේ මතිපතාන්තර එහෙමත් ලෝකේ පවතින්නේ ඒවා ඒකාන්ත වශයෙන් සත්‍ය දේවල් හැටියට ගැනීමෙන්. අතට අසුවන ඇසට පෙනෙන දේවල් ඒකාන්ත වශයෙන් පවතිනවා කියන හැඟීමක් ලෝකේ තියෙනවා. එතකොට යම්කිසි දෙයක් යම්කිසි කාල සීමාවක් පවතිනවා. ඊළඟට ඒක නැති වෙලා යනවා. මේ අනුව ලෝකයේ හැම දෙයක්ම ඒකාන්ත වශයෙන් පවතිනවයි ඒ වගේම එක්තරා අවස්ථාවකදී ඒවා විනාශ වෙලා යනවයි කියලා මේ විදිහට භව විභව වශයෙන් අන්තගාමී දෘෂ්ටි දෙකක් ලෝකේ පැන නැගිලා තියෙනවා. ඔව් මම මෙතනදි පොඩ්ඩක් මේ අවස්ථාව ගන්නවා. වෙලා ඉවර නමුත් ඒක අපි කියාගමු යම් කිසි කෙනෙක් ඇතයි කියන ඇතයි කියන දෘෂ්ටිය ගොඩාක් හදට කියොත් එයා මුල් ධර්මවාදී සමාන වෙන්න මේ සදාචාරවාදියෙක් වෙනවා. එයා ඔක්කොටම කියන රූප විද්‍යාවෙන් මේ විදිහට හැසිරෙන්න නම් අම්මා විදිහට මේ හැසිරෙන්න තාත්තා විදිහට මේ හැසිරෙන්න දරුවෝ විදිහට මේ හැසිරෙන්න ඉතින් පන්නා කරගෙන මේ හැසිරෙන්න කියලා එයා මුල් ධර්ම මුල් ධර්මවාදී නේ. එයා කියනවා මේ සදාචාරවාදී එහෙම නැත්නම් මොරලිස්ට් කියලා කියනවා. එහෙම තු විවාදිත දිගම කිසිම සීලයක් මොකක්වත් ඕනේ කල්පනා කරලා නිවන් දකින්න පුළුවන්. අයියෝ මෙච්චර මේ පැහැදිලිව තියෙන දෙන්නේ කියලා රූප පිළිබඳ පැවැත්ම නෙවෙයි බලන්නේ නැති භාවය. ඉතින් ඔප්පු කරලා දෙන්න හදන හැම වෙලාවෙම රූපෙට ගරහ කරනවා. රූපෙට ගරහ කරනවා. ඒ ගරහව තුල සදාචාරවාදයට ගරහ කරනවා. ඉතින් ඕනෙක තමයි කටමැට දොඩම්බයි. ওই දෙක තමයි වාද ලෝකේ තියෙන්නේ. එක්කෙනෙක් සදාචාරෝ නැත්නම් රූපෝ නැත්නම් මෙච්චර ලස්සන පේනවා අරූපේ තියෙනවනම් හිස්තන තියෙනවා මොකටද නටන්නේ කියලා අහනවා. ඒක දිහා දන්න එයා මේ ලෝකයාගේ සදාචාර වලට පරිණාමය. මේ ලෝකේ තියෙන රූප එයාට නැහැ. අරකට පයින් මිනිස්සු ඉන්නවනේ. හිස්තනට. විභාවයට. ඉමසු සරණ යන්නේ සදාචාරී. එයා මේ රූප කොට ගහිල්ල තමයි එයාගේ මේ පෝසත්කම ඔක්කොම බලන්නේ. ඉතින් ඔය දෙකේ කවදාවත් අඬු ඉවර වෙන්නේ නැහැ. නෝ සර්වඥාගේ මේ දෙකම අත්දැකලා දැන් කුමාර සපවිදලා ශක්තිය කුමාරයන් සමග සම්මිසුරමේ සුභ කියන මාළිගාවල ඉඳලා දෙලෙක් මාළෙක් මනකන්න දකින්න නැතුව ඒ ජීවිතෙත් ගත කරා. ඊට පස්සේ පාත්‍රයේ සිවුර යන එළියට බැස්සා ඇටීරියා ගස් ටිකක ඇටීරියා වල ටිකක් උඩ බුදියාගෙන කිව්වා මා ආශ්‍රෝසිය බුදිය ගන්න කෙනෙක් කියලා. ඒ දෙකම දැකලා බුදුහාමුදුරුවෝ භික්ෂුවයි. භික්ෂුව දැනගන්නකොටේ මේ සදාචාර වගේ කතා කරන රූපේ ගැන කතා කරන කච්චත් එකක් තියෙනවා නැත්නම් දාණය හම් වෙන්නේ නෑ. ඒකට බණ ටිකක් කියන්නේ ඉගෙන ගන්න. ඒක කියන්නේ දාණෙක එක්ක කියලා. එහෙම මට බණ කියන්න බැරි නම් තෝ එනම් කන්න එපයි කියලා තමයි කියන්නේ. එහෙම කියන්න බෑ මොකද ගුරු මේ බණ කියන්නේ බණ කියන්න දෙන්නේ 100කට අමාරු එකකට. ධර්ම කට්ටිය කිව්වනම් මොකුත් නැහැ ඉතින් ත්‍රිපිටක ධාරි දෙන්න මම ගන්නවා. ඌට බෑ බණ විතරයි භාවනාව නැහැ. භාවනා කරන්න කියලා පරිදින ගන්නයි. බොක්කේ දිනේ මේ මනුස්සයා කිව්වොත් ගන්න විලා හරියන්නේ නැහැ. පිස්සු කතා කරන මේව කරලා හරියන්නේ නැහැ භාවනා කරන්න කියලා කියනවා. ඉතින් අපිට කියලා දෙන්න පුළුවන් නම් දානෙ වෙනකොට සතියෙන් උයන්ද මම දෙන්නකොට මම පොඩ්ඩක් සතිය පුරේ කරන්නේ. අර ඔබට මේ භාවනා කරලා අකුඩාටක් කියන සතිය පිටින් වයි. මල්ලෙන් කොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙනම් යේසුස් වහන්සේ දහන සත්‍ය පිළිබඳව මොකක්ද ප්‍රශ්නේ? විශ්වාසයෙන් හඳුකුරපත්තු කරන ගමන් ඊටපන්දම පත්තු කරනවා සත්‍යයෙන් කරනවා නම් ඒක යේසුස් වහන්සේද ඊටපන්දමට පොල්තෙල් පහන්සේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒක නැති කියන ගමන දන්නේ නැතිනිකයි හටගන්න පුළුවන්. ඉතින් ඒක හැරෙනකොට කිය. ආයි කතාව දෙයක් නෑ මෙයා ඉන්නේ මේ අවල් දෙය කියාගෙන කියලා. එයා ඉන්නේ රූපේ සහ සදාචාරවාදී ඔප්පු කරලා පෙන්නන්නද? එනතන් අරූපේ සහ රූපේට වෛර කරන ගතිය කරන්නද කියලා මම කියන වාක්‍ය දෙකක් ලියපන් භාවනා කරලා මෙන්න වාක්‍ය වල ව්‍යාකරණ බෙදෙන්න සියලු කියක් නෙවෙයි ඒකට ඥානස්වාදයෙන් සෑහෙන උත්සාහ කරනවා හැබැයි වෙන්න මේක වාක්‍ය කොහෙන්ද කියන්නේ ඒක නැවත නැවත කියනකොට තේරෙනවා මේ වගේ අපිට එන අත්දැකීම් විසුතුරු කරලා බැලුවොත් අපි මේ සදාචාරවාදයේ ගරු කරන රූපේ ගරු කරන ඒකට කියන්නේ සම්මේ සාස්ත්‍ව දිට්ඨිය කියලා. එතන රූපේ ගන්න සදාචාරය වෙනදන්නේ ඒක ළමයි විතර වණ කරන්නේ රූපේ කරන්නේ. මේන්න බලන්න බඩු. අරූපේ නෙල ඒක කතා කරන කච්චේ ඉච්ඡේදවාදයට යනවා. ඉතින් මේ දෙකේ තමයි ලෝකේ වැටලා තියෙන්නේ. Taman කොතනද ඉන්නේ කියලා දන්නවනම් වැරදි නෙවෙයි දන්නවනම් ලොකු දෙයක්. මේ කියනකොට Tamante හැදෙන්න ඕන නැත්නම් Tamange කණ්ණාඩි මූණෙන් බලන්න ඕන මම හිතනවා නිවනේ නිවීම දේශනාව විරුද්ධ හරීම ඉදිසු කරනවා හැබැයි ඒ ප්‍රතිබිම්බේ පෙන්වන මිසක ප්‍රතිබිම්බේ පෙන්වන මිසක නැති කෙනෙක් පෙන්වන්නේ මේ නොකිය කියනවා මේ ප්‍රතිසුක මේක කියලා ගන්නවා නම් ඒක දෙන්න බෑ ඒකවත් දන්නේ නැත්නම් ඉතින් හරි බේස් ගන්න කියලා ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා අපි මේ සාකච්ඡාවෙන් නිවනේ නිවීම භාවනා කරන දන්නේ මම කවුද කියලා තේරුම් ගන්න. ඒක ගැටුමකින් එන දෝංකාරයෙන් මිසක්කා පිළිබිඹුවකින් මිසක්කා විදුව තේරෙන්නේ නැහැ. ඒකයි අසතික ලාක්ෂණ දුනෝනේ යාසර්මේ සප්ලයියක් යවලා මෙහෙන් යන තරංග හරවල ආපහු ගන්නවා. හම්මත බල ලෝකෙ පෙරලා තැරියා. ඊ තරංගේ පොඩි කැලක් අහසේ තියලා පරිවා පරාවර්තනය කරලා ගත්තා. ගත්තාම මේ මගේ මේ අපච්චි රූපකේ ගෙදර ගෑනි බලගෙන මේ වෙන්නේ වර්මිනේ ඔර ගෑනි පේන්නේ බලන්නේ තමන්ගේම රූපේ බව දන්නේ නැහැ. ඒ එන්නේ සැටලයිට් එකෙන් යවපු එකම තමයි අපව එන්නේ කියලා දන්නේ නැති නිසා සම්පූර්ණයෙන් අලුත්. ඒක දසන් නිල්ලෙම ඉඳලා බහැලෙන ගමන් ඒ කලාකාරයෙක් එනකොට මම කොච්චර ලස්සනද බලන්නකෝ මේ ශ්‍රීපාදේ පේනවා කාලයකට පස්සේ. ඉරස්තුව ඔහොම කකුල් දෙක අතරින් බලලා ඉවසිලි බලනවා. සම්පූර්ණ වෙනස් වෙනවා. ඕනම රූපයක් යට ඇහැරලා කකුල් දෙකෙන් බලන්න හැබැයි සරමක් ඇඳගෙන ඉඳි වෙලාවේ නැත්තම් ඔය අනම්මනම් පෙල්ලි වෙලා වල්කටරු දකින්න හොඟකට මේ තරු පේනකොට වල්කටරු පේන්නේ ඒ නිසා මොනට ඇඳගෙන කරන්න ඕනේ යටින් හැරලා බලන්න අපි බලන දෘෂ්ටි කෝණේ හරවලා බලන්න ඕනේ එතකොට වෙන කෙනෙක් අපි දිහා බලන්නේ නැහැ කකුල් දෙක අස්සේ දුර කනකුර නැගලා කකුල් දෙක අස්සේ බලන්නේ ඒ නිසා මේ මේ යක්කුණක් ගන්න බලන්න අමාරු කන්දක් දිහා බලන්න බෑ පල්ලමක් දිහා බලන්න පුළුවන් සම්පූර්ණ වෙනස්. Tamange පොටුවක් අරන් බලන්න ඒක බලලා ඉවර කරන්න පුළුවන්ද කියලා? කට්ටිය වටේ තියෙන දේ බලුවට අපි කට්ටිය ඈත් කළා මම ඉඳගෙනද ඉන්නේ හිටගෙනද ඉන්නේ මම සරව ෆේස් සිවුර ගන්න ඇදලා තියෙනවලු ෆොටෝ කාර්යය මම වල් කරන්න දැරගෙන තියෙනද ෆොටෝ ඔක්කොම බලන්න. මේ බණ්ඩිසන්ට උදු 50කට පස්සේ මම ෆොටෝ එකක් ගිහිල්ලා පෙන්නවා. සිවුර හරියට ඇඳලා නැහැ නේ. එච්චරයි දැක්කේ. තමන්ම සිවුර හරියට ඇඳලා නැහැ. තව කීප දෙනෙක් කියන්නේ ඒ වෙලාවේ ෆොටෝ ගත්ත කතර කමක් නැද්ද කියලා. ඒකට තියාගන්න. මේ ශාන්සි ගන්න මේ ෆොටෝ එක විනාශ කරන්න ඕනේ. මොකද අවුරුදු 50කට ඉඳලා මම හරියට සිවුර ඇඳලා ඉඳලා නැහැ. කොහොමද සදාචාරයෙන් බලන්නේ? බලන්නේ සදාචාරයෙන් මේ ෆොටෝ එකක්. ඉතින් අපි හැම වෙලාවෙම සිවුර ඇඳලා නැහැ. ඒකට අනුකම්පා කරන්න බෑ. ඒ පද්දේ ස්වාමීන් ඇති. බලන්නේ හැමදේම සදාචාරය. ඉතින් අපිත් ඒ වගේ තමයි. අපිම කරපු ක්‍රියාවක් වීඩියෝ කරලා පස්සේ බැලුවොත් ප්‍රතිබිම්බයක බැලුවොත් දෝංකාරයක ඇහුවොත් භූතෙක් දැක්කා වගේ බය වෙලා දුවනවා. ඉතින් ඒකට ගහන්න හදනවා බලනකොට ගහන්නේ Tamanටම. රිලව හරියට කන්නඩියෙන් එහා පැත්තේ බල්ල එහා පැත්තේ ඉන්න රිලවල්ලන්න හදන්නේ. ගේ කුරුල්ලා හරියට කන්නඩියෙන් බල්ල එහා පැත්තේ ඉන්න කුරුල්ලට කොටන්නේ. ඔච්චරම තමයි අපි උදේ ඉඳලා හඳ යනකම් අපේ දෘෂ්ටියට කොට කොට ඉන්නවා. කද්දාවත් කරන්න බෑ උට කියනවනේ යත් මචං ඔබ දැක්ක ලොකු දෙයක්. මූණනම් කතා ඉතින් කරන්න දෙයක් නැහැ. මේක තමයි ප්‍රകൃතිය කියලා මේක තමයි මගේ හැටි. ඒක එන්නේ නිකන් ඉන්නකොට නෙවෙයි හඳුන් කොටේට කොටනකොට. හඳුන් කොටේ නිකන් තියෙනකොට සුවඳ නැහැ. කොටනකොට සුවඳ එනවා. අන්නේ ගැටුම තමයි භාවනාව කියන්නේ. ඒක තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒක තමයි ගඟ දිගේ ඉහළට පීනනවා කියලා කියන්නේ. ඒක තමයි against the grain කියන්නේ. ඒක හැම වෙලාවෙම කරන්න බෑ. විනාඩි 5ක් කෙරුවොත් මුළු දවසම exhaust වෙනවා. කියන්නේ දවසම නිකන් බැටරි නෙගටිව් පොසිටිව් charge මේ ෂෝට් කරා වගේ වෙනවා. පුපුරන බැටරිය. පොඩ්ඩක් ස්පාක් වෙන්න ඇරලා ආයෙත් ඒක අයන්නේ වෙන්නේ නැහැ. ආයෙ ස්පාක් වෙන්න හදනවා. වෙනකොට වෙනකොට පේනවා. ඒක හුරු කරගත්තට පස්සේ මේ ලෝකයා බලන පැත්තෙන් අනිත් පැත්තට ලෝකයා මයිදියා බලන විදිහට මන්දියා බලනවා. කැන්සර් එකක් හැදලා මැරෙන කෙනෙක් අන්තිම මොහොතේ ලියනවා මා බලන්න අසවල් ස්වාමීන් වහන්සේ වැඩි අක්කා වැඩි අම්මා වැඩි ඔක්කොම ආවා. ඒගොල්ලෝ ටික වේලාවක් යනකොට මම මැරිලා මැරෙනවා කියන එක ඒගොල්ලන්ගේ මූණෙන් මට පේනවායි කියලා. එනකොට ලෙඩෙක් බලන් දෙන්නේ කැන්සර් ටර්මිනල් patient. ඒගොල්ලෝ ටික වෙලා කරන ඒගොල්ලගේ මූණ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මලගෙදරට හැදෙනවා. චාමර කියනවා මං ඉන්නේ වාට්ටුවේ මේ කොනේ මිනිස්සු එහා පැත්තට ගිහිල්ලා හැරිලා එන්න ඕනේ මයි ගාවට. මේ කොනේ යන ගමන් hinaවේ කතා කර කර යනවලු. අතනින් හැරිච්ච ගමන් මූණ අට කර ගන්නවා. දැන් යන්නේ චාමර බලන්න චාමර තව ටික දවසක මැරෙනවා. මයිලකට එනකොට මේ මිනිස්සු මරණය පෙන්නනවලු ඒගොල්ලන්ගේ මූණ. ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒගොල්ලෝ දන්නවනේ දන්නවා ඒක ලෙඩට හොඳ නැහැ කියලා. කරන්න බෑ. ඒක පේන්නේ ප්‍රතිබිම්බය. ඒක පේන්නේ අනුන් අපි කියලා දක්වන ආකාරය. ඒක අල්ලන්න ඕන. ඒක අල්ලන්න ඕනේ ඌට නොතේරෙන්න. මේ කරන්නේ කවුද? තව හිට දවස් 3කින් මැරෙන්න ඉන්න කැන්සර් patient. ජීවත් වෙන මිනිසුන් ටික අදාළ නැහැ. ඒගොල්ලෝ තියෙන්නේ මේ මිනිසුන් වලවන එකනේ. මං කව අන්තිම මොහොත වෙනකල් ලියපන්. වාසනාවට අවුරුදු දෙකක් ඌ ජීවත් වුණා. දෙකම ලිව්වා. මිනිස්සු හරිම ආදරෙන් තැඹිලි කුරුම්බ ගේනවලු. කියලා කුණු වෙච්ච පරදවන ප්ලාස්ටික් කෝප් එකකට දාලා දෙනවලු. මෙන්න මොකද මේ හිතන්නේ මැරෙන්න ඉන්න මිනිහනේ මරන්න ඉන්න හරකෙකුට දෙන්නා වගේ. ඉතින් කියන තැඹිලි ගෙඩිය තමයි පිවිසු භවයේ ලකුණ. පරණ ප්ලාස්ටික් කෝප් එක දීලා දුන්නාට පස්සේ මට කල්පනා වෙනවා භවය කියන්නේ මේක තමයි කියන්නේ. හැම දෙයක්ම තියනවලු මේ වාට්ටුවේ. නේද සියල්ලගේ මරණේ සංඥාව තියෙනවා. හැම කෙනාම සලකන්නේ පව් අප්පා. මේ මිනිහා තව දවස් 30 මැරෙනවනේ මන් නම් මැරෙන්නේ නැහැ. ඉතින් ඒක දැකලා ඒක ලියනද නිසරුදත්ත මහරජ කියනවා වීදි වැටලා ඉන්නකොට මිනිස්සු මොන දිහා බලලා පවන් සල්ල වතුර දීලා පස්සේ මිනිස්සු අතහැරලා දාලා යනවලු එයාට පේනවලු දැන් මම මැරිච්ච බව මිනිස්සු කියලා ගියා මට කියලා. එයා මැරිලා නැහැ. එයාට පේනවා මිනිස්සු මොන තරම් චාටුවක්ද කරන්නේ කියලා මේ අවසාන වෙලාවට ගිහිලා උදව් කරන්න ගිහිලා කියලා. ඒ මිනිස්සුගේ මූණ කියනවා ඒක ඉවරයි. ඒකම ඇතුළේ මේ මනසට මැරෙන්න. අනුන් බලාපොරොත්තු සුන් කිරීමම ඇතුළු භවනා නොකරපු එකකට මැරෙන්න. මේ මැරෙන්නකොට සංඥාව ගන්න තමයි ලෙඩ බලන්නේ ඉන්නේ මිනිහගෙන්. දොස්තරගෙන්. මේත්‍රන්ගෙන්. ඒ මිනිස්සු ගාව තියෙනවා මේ දැන් ඉතින් මුට උදව් කරන්න ඕනේ අන්තිම ටික දෙන්න ඕනේ මොකද ඌ හිතන්න මැරෙනවා. ඒක මට දැනෙනවා නම් ලෙඩාට දැනෙනවා නම් තියෙන මුළු ලෝකෙම මායාවක් තියෙනවා. ඉතින් බොරු ඡාටුවක් කරන්නේ. ඒ ස්පිතාලේ මිනිස්සු ටික කාලයක් නම් ඇත්තටම සේවය කරන පහු වෙනකොට උන්න ගාණක් නැහැ. මොකද ෆයිනල් ට්‍රීට්මන්ට් එක දෙන්න හදනකොට මේ කැන්සර් පේෂන්ට්ස්ට ට්‍රේක් අරන් යනකොට දන්නවා මේක ඉතින් මරණය තමයි මේ දෙන්න හදන්නේ. ඉන්ජෙක්ෂන් එක දෙන්න හදන්නේ ඊට පස්සේ ඉවරයි. දෙන්නේ වේදනානාශක කියලා. ඒකත් ඉල්ලනවා. නමුත් ඒ අවසාන මොකද්ද කියන්නේ ටර්මිනල් patients අයිනේ වාට්ටුවේ ඉන නර්ස් මේක දොස්තර මේක දෙනකොට දන්නවා ඉවරයි කියලා. ඒක තමයි වෛද්‍ය විද්‍යාවේ ඊළම සැලැස්ම. ඊළම සැලකුම. ඉවරයි. ඉතින් ඒක හොඳට පේනවා යාළුවා තමයි ළඟට එනකොට සත්පුරුෂයා තමයි ළඟට එනකොට අසත්පුරුෂයා තමයි ළඟට එනකොට එයාගේ මූණේ ආකල්පේ. අන්නේ මූණේ ආකල්පේ දකින්න එක එළියට ගිය සංඥාවක් සැටලයිට් එකක් කරා ආපහු හරවලා ගන්න ඕන. අපේම රූපේ කණ්ණාඩියකින් බලන්න ඕන. අපේම හඬ දෝංකාර දෙන හැටි බලන්න ඕනේ. ඒක තමයි සබ්‍රක්‍මචාරින් වාසලයි. ඒගොල්ලෝ අපිට කණ්ණාඩියක් වෙනවා. ඒගොල්ලෝ අපිට සැටලයිට් එකක් වෙනවා. ඒගොල්ලෝ නිතරම ඒගොල්ලෝ දන්නේ නැතුව ඒගොල්ලන්ගේ අදහස අපිට හෙලි කරනවා. ඒක නිහඬ බණ. ඒ කවදා කියන දේ තුළ තියෙන තනිකර වෙනස් චාටුවක් තියෙන්නේ. නිහඬ බණ කල්ලාතුරකින් මිනිහෙකුට කියන බණයි නිහඬ බණයි සමානයි. එයා සත්පුරුෂයෙක්. එයා ලන්න හරි අමාරුයි. එයා කවුරුත් පිනවන්න කතා කරන්නේ නැහැ. කියන දේ කියනවා. ලෝකයට පේන කිසි චාරයක් නැති මිනිස්සෙක් කියලා. ඉතින් එහෙම මිනිස්සු ඉන්නවා ලෝකේ. ඒකට හරි වේදමකින් ඒක කරන්නේ. හරි සයිකොලොජිකල් කොස්ට් එකකින් ඒක කරන්නේ. ඉතින් ඒ නිසා අන්නේ ඒක ගන්න බැරි නම් ඒක අල්ලන මගේ මට ජීවිතයට ඇඟිලි ගන්නවා මට මගේ වැරදි හොයන්න එනවා හරි මේක ඒ හැදෙන්නේ නැහැ. ඒ නිසා සැටලයිට් එකක් හොයාගන්න. කණ්ණාඩියක් හොයාගන්න. දෝංකාර ශබ්ද හොයාගන්න. අන්න බලන්න මේ වෙන එකක් නෙමෙයි මගේ මේකමයි පේන්නේ. කණ්ණාඩියට බැලලා වැඩන්නේ නැහැ. දෝංකාර සද්දෙට බැලලා වැඩක් නැහැ සැටලයිට් එකට බැලලා වැඩක් නැහැ මගෙම පිටවිච්ච තරංගයක් මේ එන්නේ කියලා දැක්කොත් එන්නේ පටිවිපස්සනාව කියලා කියනවා ප්‍රතිපේක්ෂාව කියලා තමන්ම තමන් කරන දේ ගැන හොයලා බලන එක අන්නේ විවේචනාත්මක ගතිය නාස්තික නැහැ ඒක ආස්තිකයි ඒකට ලස්සන පාරක් කැපෙනවා ඔය අධිවචන සම්පස්ස පටික සම්පස්හාරයි ඉතින් කොහොමඩක්වත් අපි ගොඩක් වෙලා ගත්තා අමතරව ඒ නිසා අපි මෙතන සාකච්ඡා නතර කරනවා සටහන් දාලා තියාගන්න අපිට පුළුවන් වුණොත් අපි දිගට මේක අඟහරුවාදා පාද පාත්තන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.